ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සැලසුම් කරගත්ත පරිදි දවසේ ධර්ම දේශනාවටයි එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ අනුව tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා වායමස්ස භික්කවේ මිච්ඡා වායාමෝ නිජින්නෝ හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකදී හැමදාම වගේ මගේ කාල වේලාවක් වෙන් කරනවා ධර්ම දේශනාවක් සඳහා ඒක අපි සුතමය අනුග්‍රහයක් විදිහට සුතමේ ඥානෙ පිණිස අසුවිතු බව පිණිස ඉදිරිපත් කරගන්න දෙයක්. ඉතින් ඒකෙන් අපි එක පැත්තකින් ධර්ම අවබෝධයක් ලබන අතර ඒකම උදව්පකාර කරන්න බලාපොරොත්තු වෙනවා අපි කරන භාවනාවට අවශ්‍ය කරන්නා වූ උපදේශපන්ති අලුත් කරගන්න. ඉතින් ඒ නිසා ඒක දෙපාර්ශ්ව විසීම දේශක ශ්‍රාවක දෙපාර්ශ්ව විසීම සැදී පැහැදී එහෙම නැත්නම් සකස් කරලා කළ යුතු කාරණාවක්. ඉතින් මේ වගේ ධර්ම දේශනාවක තියෙන ප්‍රායෝගික වටිනාකම එහෙම නැත්නම් ප්‍රයෝජනෙයි සලකලා තියෙන වටිනාකම බොහෝ විට යෙදෙන්නේ භාවනා කරන අයටයි. ඒ අයටයි මේකේ වැඩි අර්ථයක් වැටහෙන්නේ. කෙසේ නමුත් මෙවැනි ධර්ම දේශනා එවැනි භාවනාවකට තාම හිත යොදලා නැති භාවනාවට කැමැති බොහෝ පිරිසකටත් අහන්න ලැබෙනවා. ඒ ඊට අමතරව එහෙම භාවනාවට කැමැති නැති, හිත යොදලත් නැති ඇත්තන්ටත් අහන්න හම්බ වෙනවා. ඉතින් කොයි කෙනාටත් වගේ ඒකේ යම් ප්‍රමාණයක ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. ඒක සාරවත්යන් වහන්සේ දේශනා කළේ ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ විදිහට කවදාකවත් බණක් අහලා නැති මේ වගේ සතියක් ගැන දන්නේ නැති යෙදී භාවනා ගැන දන්නේ නැති කෙනෙකුට ආදි කල්යාණේ සපයන්න ඕනේ මුල යහපත් වෙන්න ඕනේ ඒක නිසා ධර්ම දේශනාවකදී ඒ කෙනාගේ මනදොල සැපිරෙන්නත් ඕනේ මජ්ජේ කල්යාණං කියලා කියන්නේ යම් ප්‍රමාණයකට යෙදිලා තියෙනවා එච්චරම පූර්ණ කාලීව යෙදී ගත කරන්නේ නැහැ නමුත් එවැනි කෙනා වුණත් ධෛර්ය කරවන උනන්දු කරවන එයාට මැද යහපත සලකන එකක් වෙන්න ඕනේ ඊට පස්සේ බණ භාවනා කරලා හොඳටම හිත හදාගෙන පූර්ණ කාලිනව ගත කරන කෙනාටත් ඒ ධර්මයේ තල්ලුවක් උනන්දුවක් ඉදිරි දැක්මක් ඇති කරන්න ඕනේ. උටි ඒ විදිහට මගේ පුද්ගලිකව මම දැකලා තියෙන්නේ මේක දේශනාවකින් හරි අමාරුයි ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන ඒ ධර්මයේ තියෙන ස්වකහාත ගුණය එක පැයක වගේ ධර්ම දේශනා කරන අමාරුයි. නමුත් ඊට වැඩිය සාර්ථක වෙනවා දේශනාවලියක් විදියට පවත්වනකොට. ඉතින් එතකොට අපිට පටන් ගන්නකොට ආධුනිකයෙකුට ගැළපෙන තාලයට ගිහිල්ලා ක්‍රමයෙන් ඒක ගැඹුරු කරගෙන අවසානයේ භාවනා කරන අයට අවශ්‍ය ඕජාව ධර්ම රසය ලැබෙන විදිහට පැවැත්වීම තමයි පුද්ගලිකව මම අත්දැකලා තියෙන්නේ. එනිසා මම බලාපොරොත්තු වෙනවා අපි මේ ගත්ත මාතෘකාව දිගේ මේ භාවනා වැඩමුළුවේදී දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වන්න. ඉතින් එතකොට මේ ඉස්සරහින් තියාගත්ත මේ සම්මා වායමස්ස භික්කවේ මිච්ඡා වායමෝ නිචින්නෝ හෝති කියන පාඨය උද්දෘත කරගත්තේ මහා චත්තාරීසක සූත්‍රයෙන්. ඒ මහා චත්තාරීසක සූත්‍රයේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. අපි මේ සූත්‍රයම කොටස් කොටස් වශයෙන් මාතෘකා කරගන්නේ මේ වෙනකොට වැඩමුළු පහක් පවත්වලා තියෙන මේක 6 වෙනි වැඩමුළුව මේ මහා චත්තාරීචක සූත්‍රය පදනම් කරගෙන යන. ඉතිකේ මහා චත්තාරීක සූත්‍රය ඇතුළට අපි හිත යොදාගත්තට පස්සේ කලින් ඒ ධර්ම දේශනා මාලාව නාහපු කෙනෙකුට හඳුනා දීමක් වශයෙන් කියනවනම් මේ මහා චත්තාරිචක සූත්‍රයේදී සරුවචන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම අසන්නගේ අවධානය යොමු කරවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යයේ අවසාන සත්‍යයට දුක්ඛ නිරෝධගාමිනී පටිපදා මාර්ගයට. මේකට තව පැත්තකින් අපි පොත්වල පත්වල සඳහන් කරනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා. ඉතින් මේ මධ්‍යම ප්‍රතිපදාව හුඟක් බෞද්ධයෝ වචන වශයෙන් දන්නවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් පවත්වාගෙන ගිහිල්ලා අවසානයේ සම්මා සමාධියෙන් කෙලවර වෙනවා. මේ මහා චත්තාරික සූත්‍රයේදී සරුවචන් වහන්සේ ඒ විදිහට සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් ධර්ම පෙරහැරක් පෙලක් වීදියක් විදිහට පාත්තන ගිහිල්ලා ඒක කුළු ගන්වාගෙන මේ සම්මා සමාධිය ආර්ය සම්මා සමාධියක් වඩපත් කරගන්නේ කොහොමද කියන එකයි මම කරලා දෙන්න උත්සාහ කරන්නේ. එතනදී ਸਰවචන් වහන්සේ ආර්ය සම්මා සමාධිය කියන එකට නිර්වචනයක් එහෙම නැත්නම් අර්ථ දැක්වීමක් ආදී වචනයක් දෙනවා තස බික්වේ සම්මාදිටි පුබ්බංගම හෝති. මහණී ආර්ය සම්මා සමාධිය කියන එක සම්මා දිට්ඨිය පෙරට කරගෙනයි මුල් කරගෙනයි ගමන් කරන්නේ. ඒක එහෙම විශේෂයෙන් කියන්න වෙන්නේ අනිකුත් සූත්‍ර පිටකයේ තියෙන තැන්වලත් එක්ක බලනකොට සූත්‍ර පිටකයේ අනික් තැන්වල සරුවචනාංශයේ සම්මා සමාධිය ආර්ය සම්මා සමාධිය වර්ණගෙනකොට චතුත්ථ ඥාන සමාධි සති උපේක්ඛා පාරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධි කියලා තමයි පෙන්වන්නේ. මේ මේ චත්තාරික සූත්‍රෙන් පිටතැන් වලදී සරුවචනසේ සම්මා දි සම්මා සතිය සම්මා සමාධිය වර්ණගන්නේ සතියෙන් සහ උපේක්ෂාවෙන් වර්ණගන ලද සතියෙන් සහ උපේක්ෂාවෙන් පන්නරේ තබන ලද චතුත්ථ ධානයයි. ඒක බලනකොට සමාධිය පැත්තට ධානා භාවනා පැත්තට නැඹුරු අර්ථකථනයක්. මේ මහා චත්තාරිසික සූත්‍රයේදී තස බික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති කියලා ඒ සම්මා ආර්ය සම්මා සමාධිය වර්ණගන්නේ සම්මා දිට්ඨිය හරහා නැත්නම් ප්‍රඥාව හරහා ඒ නිසා මේකෙදී අර යම් කිසි කෙනෙකුට දැනුමක් තියෙනවා නම් අනිකුත් සූත්‍ර කොටස් කියවලා ਸਰවචනාංශේ ඒ සම්මා සමාධිය ආර්ය සම්මා සමාධිය වර්ණගෙන හැදී ඒකටම අලුත් පණපෙවීමක් අලුත් අර්ථකථනයක් මේකේ සකස් වෙනවා ඉතින් මේ වෙනකොට මම මතක් කරපු විදිහට ඒ සම්මා සමාධියට ක්‍රමයෙන් ක්‍රමයෙන් අනුපූර්ව ක්‍රමයට බස්සගෙන යනකොට සම්මා දිට්ඨිය තමයි යහ දැක්ම අලල් දැක්ම තමයි ਸਰුවචනංශේ සියල්ලට මුල් වෙන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක මේ සම්මා දිට්ඨිය කියන එක මිච්ඡා දිට්ඨිය අනිත් පැත්ත කියලා අපි වර්ණකා ගන්නවා. මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ වැරදි දැක්ම අයහපත් දැක්ම, පටු දැක්ම. එතකොට ඒක අයින් කරපුවාම ඒක ප්‍රතිස්ථාපනය වෙකල යුත්තේ සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨියට විද්‍යාව කියලා කියන්න පුළුවන්, ප්‍රඥාව කියලා කියන්න පුළුවන්. මිච්ඡා දිට්ඨියට අවිද්‍යාව කියලා කියන්න පුළුවන්, මෝහය කියන්න පුළුවන්. ඉතින් ඒක හරියට පටිසමුපාදේ අවිජ්ජා පත්‍ය සංඛාර කිව්වාගේ ඒ අවිද්‍යාවයි අවිද්‍යාව අයින් කරලා ලබා ගන්නා විද්‍යාව එහෙම නැත්නම් මිච්ඡා දිට්ඨිය ප්‍රහාණය කරලා ලබන සම්මා දිට්ඨිය තමයි අපේ මේ ආධ්‍යාත්මික ගමනට මූලාරම්භය ඒ කියන්නේ හැබෑ ගමනක මූලාරම්භය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය අපි අටේ පන්ති නවයේ පන්ති බුද්ධඝම් පොතක් කියවලා බැලුවොත් නැත්නම් දහම් පාසල් යන ශිෂ්‍යයෙක්ගෙන් අහුවොත් සීල සමාධි ප්‍රඥා ක්‍රමයට සීලයයි ආරම්භ වෙන්නේ සීලේ සමාධියට සමාධිය ප්‍රඥාවට කියන අනුපිළිවෙලට යන්නේ දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට ප්‍රඥාව විද්‍යාව දිට්ඨිය මුල් වෙලා තියෙනවා ඉතින් මේක කෙනෙකුට ක්‍රමයෙන් තමයි අවබෝධ කරගන්න වෙන්නේ අර බුද්ධ ධර්ම ඉගෙන ගන්න තාම භාවනාවට බහැපු නැති අහපු නැති කෙනෙකුට කියලා දෙනකොට ඒක සීල සමාධි ප්‍රඥා ක්‍රමයට කියලා දෙනවා. ඒක පිළිබඳව වාදයක් නැහැ. ඒ සාමාන්‍ය බුද්ධඝම් පොතේ. නමුත් මේ මෙතෙක් අපි ඉදිරිපත් කරගත්ත විස්තර සලකා බලනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට ඒ සීල සමාධි ප්‍රඥාවම ප්‍රඥා සීල සමාධි වශයෙන් හරවලා ඉදිරිපත් කරනවා. ඒ හැරවිල්ල එහෙම ඉදිරිපත් කිරීම ඇති ප්‍රායෝගික අර්ථය ප්‍රයෝගය තේරුම් ගන්න අපි උත්සාහ කරන්නේ. ඒ වගේම භාවනා ජීවිතයට කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ කියන එකයි අපි මේ මූලධර්ම වශයෙන් සහ ප්‍රායෝගික පැත්තෙන් අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා අපි අපි හිතමු මේ බණ තේරුණයි කියලාද? එහෙම නැත්නම් මේ භාවනා වැඩමුළුවේදී දෙන උපදේශ ටික තේරුණා. එහෙම නැත්නම් Tamanට භාවනා කළ යුතු ආකාරය තේරුණා කියලා යම් කිසි කෙනෙකුට හොඳ පැත්ත ආස්තික පැත්ත ප්‍රකාශ කරන්න පුළුවන් වුණා නම් ඒ කෙනාට කල්පනාට ගණ්ඩ වෙනවා මම මේ ප්‍රශ්නේ දිහා බලපු හැටි මම මේ භාවනා වැඩපිළිවෙල දිහා මේ බණ දිහා මම භාවනා කරන දිහා බලපු යහ දැක්ම නිසයි මට මේක මේ තරමට හරි ගසගත්තේ මේ පිට කෙනෙක්ගේ ගුණයක් නිසා නෙවෙයි තමන්ගේ ඇතුළෙන්ම ආපු සම්මා දිට්ඨිය නිසයි මේක ඇති වෙලා තියෙන්නේ ඒක නිසා මම මෙතෙක්කල් යම් ප්‍රමාණයක් මේ සංසාරේ දන් දීලා පින් කරලා තියෙනවනම් සිල්ලකලා පින් කරලා තියෙනවනම් වෙනත් ආකාරයක බණ භාවනා හෝ වේවා ආධ්‍යාත්මික ගුණ පින් කරලා තියෙනවනම් ඒ හැම දෙයක්ම මට මේ භාවනාවට උදව් වෙන්නේ මගේ දෘෂ්ටිය සකස් කර මේකට මේකට අවශ්‍ය කරන්න ආ වූ දැක්ම පෙර දැක්ම සකස් කර දීමෙන් තමයි අපි එක එක්කෙනෙක් මෙතෙන් නිකම් මෙහෙවන්නේ. ඉතින් අර භාවනා කරන කෙනා ඒ තමන්ගේම දෘෂ්ටිය මෙතෙක් කල කොච්චර දෝ කාලයක් පින් කරගෙන ආවිලා කොච්චර දෝ ප්‍රයත්න හරහා කොච්චර දෝ කැපකිරීම හරහා තමන් මේ සකස් කරගෙන ආපු මේ යහපත් දැක්ම පුළුල් දැක්ම සමාධිච්ඡය අගය කරන්නේ නැතුව හිතනවා නම් මේකට විශාල සමීකරණයක් තියෙනවා බුදුහාමුදුරුවෝ එක්කත් ඉන්න ඕනේ එහෙම නැත්නම් මේ අහවල් අහවල් දේවල් අඩුයි කියලා ඒ හැම සම්මා දිට්ඨිය මුල් කරගත්තේ නැති හැම කල්පනාවකම තමන්ගේ හිත පශ්චාත්තාප වෙනවා. තමන්ගේ හිත දුර්වල තත්ත්වයටපත් වෙනවා. තමන්ගේ ප්‍රයත්නය බාල වෙනවා. හැම කෙනෙක්ම පෞද්ගලිකව කල්පනා කරගන්න ඕනේ බුදුන් ලෝකේ පහළ වෙන කතාව ඇත්ත. ධර්ම දේශනා කරන කතාවත් ඇත්ත. පැවිදි වෙලා බණ භාවනා කරන කතාවත් ඇත්ත. සිල් රකින්න කතාවත් ඇත්ත. නමුත් ඒ ඔක්කොගෙම Tamanගේ දෘෂ්ටිය සකස් වෙලා නැත්නම් ඒක හිල් වෙච්ච කලයකට වතුර දැම්මා වගේ තමයි. මුණින් නවව කලයකට වතුර දැම්මා වගේ තමයි. ඇහිදල් කූඩේකට වතුර පෙරෙවා වගේ තමයි. කොයි එක හරි ඒවා දරන්නේ ඒ අද ඉඳලා අපි මේ මොහොතේ ඉඳලා කරන වැඩපිළිවෙලේ ඒ දරණ ශක්තිය ධාරණය සම්පූර්ණ තීන්දුවනේ Tamanගේ දෘෂ්ටිය මත. හැබැයි දෙන්නේගේ දෘෂ්ටි සමාන නැහැ. අපි මේ මේ මේ මගේ සු මේ පිරිසක් මේ විශාල පිරිසක් ගත්තත් කිසිම දවසක දෙන්නේක දෘෂ්ටිය සමාන නැහැ. ඒ නිසා අපි හිතනවා මේක සම්මාදිටික මේක මිච්ඡාදිටික කියලා එහෙම ඉලක්ක අඳින්න බෑ. ඒවා ටික ටික ටික ටික හැදි හැදි හැදි හැදි යනවා. දියුණු වෙවි දියුණු වෙවි යනවා. ආන්නේ දියුණුව තමයි අපි මේ ආධ්‍යාත්ම ජීවිතය හරහා කරගෙන යන්නේ. යම් දවසක ඒ අපේ වැරදි දිට්ඨිය අයින් වෙලා මිච්ඡා දිට්ඨිය අයින් වෙලා සම්මා දිට්ඨිය වැඩිතරයක් වෙච්ච දවසේ බහුතරයක් වෙච්ච දවසේ එයාට හම් වෙන දැනගන්න පුළුවන් වටහා ගන්න පුළුවන් ක්‍රමී තමයි ඒ දිට්ඨිය යහපැත්තට එන්න එන්න කල්පනා අවතුම් පැවතුම් හිතුම් පැතුම් වෙනස් වෙන්න පටන් ගන්නවා සම්මා දිට්ඨි සම්මා දිට්ඨිකස භික්ඛවේ සම්මා සංකප්පෝ පහෝති කියලා සරුවත් ආංශය දේශනා කරනවා මේ මහා චත්තාරිසික සූත්‍රය යම් කිසි කෙනෙකුගේ දෘෂ්ටිය සකස් වෙන්න වෙන්න වෙන්න ඒ සකස් කරන දෘෂ්ටිය යගේ සංකල්පනාවන් පරිකල්පනාවන් තර්ක විතර්ක ඔක්කොම අලුත් කර කර දෙනවා. ඒක සමහරට ඒ පිළිබඳ ඒ කරන එකනට තේරෙන්නේ නැහැ. තමන්න තේරෙන්නේ නැහැ මේ අහවල් දවස් වෙනකම් මගේ සංකල්පනා හොඳයි අහවල් දවස් වෙනස් වුණා කියලා එක දවසේ එක රැයට මුකුත් වෙනසක් වෙන්නේ. හැබැයි සම්මා දිට්ඨිය සකස් වෙන්න වෙන්න සංකල්පනවල යම් යම් පුංචි පුංචි වෙනස්කම් වෙනවා. ඒක නිකන් මේ ඉරේසර් කෑල්ලකින් පැන්සල කිලිපුවම් මාඛණ්ඩ මාඛණ්ඩ ඉරේසර් කෑල්ල ගෙවෙනවා. ඒක ගෙවෙන්නේ නැත්නම් වැඩි වෙන්නේ නැහැ නේ. ගොඩාක් කල් යනවා ගෙවෙන්නේ. ආන්න මේ සම්මා සංකල්ප වල වෙනස්කම ඇති වෙන්න ඇති වෙන්න ඒ පුද්ගලයා කතා කරන වචන හිරියර කරන්නේ නැති, වාද කරන්නේ නැති, රණ්ඩු නැති, ඡණ්ඩ පරුස නැති වචන ඉබේම මුරුදු හොඳ යහ වචන බවටපත් වෙනවා. ඉතින් අපි කොච්චර මේ වචන කතා කිරීම පිළිබඳව ඩිප්ලෝමා ලැබුවත් කවුරු හරි දන්න කෙනෙක් ලැබුවා අධ්‍යාපනයක් ලැබුවත් ඒකට ඇතුළෙන්ම එන සම්මාදිට්ඨි සම්මා සංකප්ප දහකස් වෙනකන් අපේ වචන කොච්චර ලස්සන කෙරුවත් ඒක කෙලෙස් වලින් දුරවන් වෙලා නැහැ. කෙලෙස් වලින් දුරවන් වෙන්න නම් ඇතුළෙන්ම සම්මාදිටි සම්මා සංකප්පහරා වචන කතා කරන්න ඉස්සෙල්ලා විතක්ක ਵਿਚාර වශයෙන් එන කල්පනා ඔක්කොම සුද්ධ වෙලා එන්න ඕන. ඉතින් සරුවච්චන් වහන්සේ ඇත්තටම කියනවා වචනවල නරක වචන කතා නොකර හොඳ වචන කතා කරන්න පුරුදු වෙන එක හොඳයි. ඒක ඇති ප්‍රශ්න නෑ. සීල වශයෙන්. ඊට පස්සේ සමාධි වශයෙන් අදිෂ්ඨාන කළ චිත්ත ශක්තිය නැතර කරමින් ඉන්න පුළුවන්. හැබැයි වෙනස වෙන්නේ කෙනෙක්ගේ අධ්‍යාත්මය තුල හැබෑ වෙනස වෙන්නේ තමන්ගේ සංකල්පනා හරිය දවසේ තමයි විශ්වාසයෙන් යුක්තව හරි වචනයක් සම්‍යා වාචාවක් කරන්න පුළුවන්. ඉතින් ඒක එතන ඉඳලා සමාජයට බලපාන්න පටන් ගන්නවා. තමයි සමාධිටි සම්මා සංකප්ප වෙනස් වුණාට ඒක පෞද්ගලිකයි. ඒක දන්නේ තමන්ගේ ඇතුළත సంతානෙ විතරයි. ඒව චෛතසික ධර්ම. ඒක ආචාර ධර්මයක් බවටපත් වෙන්නේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ වචනෙට නගපු වෙලාවේ තමයි. ඒ පුද්ගලයාගේ කල්පනාව යා මොන විදිය අදහසයිද පුද්ගලයේද කියලා අපිට චර්යාව කියන්න පුළුවන් වෙන්නේ යා කතාවට අදහස් ප්‍රකාශ කරලා පස්සේ තමයි. ඒ අදහස් කරන හැම අදහ වචන කතා කරන හැම වචනයකම එමන්ස මිත්‍යා දෘෂ්ටියක තියෙන සම්මා දෘෂ්ටියක තියෙන කියලා සරුවචනාංශයට පේනවා. ඒක මොනම තාලෙන්වත් වළක්වන්න බෑ. කෙනෙක් කතා කරන වචනෙන් එයා ඉන්නේ මොන පදනමකින්ද මොකක් ඔප්පු කරන්නද මොන න්‍යාය පත්‍රයේද මොන සංකල්පනාවකින්ද මේ කතා කරන්නේ මොන දික්කකින්ද කතා කරන්නේ කියලා හොඳට විවේකීව අහගෙන ඉන්නකොට ඒ වචනේ හරහා සිද්ධ වෙනවා. ඒ පුදුලයකට කැමති නැති වෙයි. නමුත් හිත පිරිසුදු කරපේ කරන්න තියෙනවා මේ කේල් ගහ ගන්න දෙයන්න හදන්නේ පොල් ගහ ගන්න දෙයන්න හදන්නේ කියලා. ඒක නිසා සරුවචනන්සේ සඳහන් කරනවා කොච්චර බුදුන් අතර හිටියා ධර්මය අතර හිටියා සංඝයා අතර හිටියා කොච්චර සිල්වන්ත වුණත් ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය සකස් වෙලා නැත්නම් එයා කරන හැම වචනකින්ම කරන හැම ක්‍රියාවකින්ම හිතන හැම හිතවිල්ලකින්ම අර සම්මාදිට්ඨියේ මිච්ඡාදිට්ඨිය තියෙනවා මිච්ඡාදිට්ඨිය ගන්ධස්තරෙත් සම්මාදිට්ඨිය තියෙනවා සම්මාදිට්ඨිය සෝදත් වහනේ වෙනවා. මේක මොන විදිහකින්වත් වළක්වන්න බෑ. හැම ක්‍රියාවකින්ම සිද්ධ වෙනවා. සමහරවිට මේ පුද්ගලයාට ඕන වුණත් පේන්නේ නැහැ. නමුත් හිත පිරිසුදු කරපේකනට පේනවා මේ යන්නේ කොයි පැත්තටද කියලා. ඉතින් ඒක ਸਰුවචනාංශේ අපි මුල් මුල් දේශනාවල අපි මතක් කරගත්තා. මම මේ පසුබිම සකස් කිරීමක් වශයෙන් මතක් කරන්නේ ਸਰුවචනාංශේ සඳහන් කරනවා <clears throat> කොච්චර සරු පොලෝක වුණත් කොහොඹ ඇටයක් කරවිල ඇටයක් හිටෙවුවොත් ඒ කොහොඹ පැලේ ඒ කරවිල පැලේ උරන්නේම චිත්ත ඕජාවම තමයි. හැම කොලේ ඉදි සේරම ඵල චිත්ත රසමයි. ඒ මොකද ඒ ඒ වර්ණ අවශෝෂණයක් කරන තෝරලා අවශෝෂණය කරන්නේ තිත්ත ඕජාවම තමයි. එතනම අඹ බැලයක් පැල කෙරුවොත් එහෙම නැත්නම් වෙන මිහිරි පළතුරක් පැල කෙරුවොත් එයා ගන්නෙ මිහිරි ඕජාව. ඊට පස්සේ ආහදන ඵලයේ හැමදාම මිහිරිමයි. ඒක නිසා එකම ඊදමේ කොහොම පැලයයි කෙහෙල් පැලයයි හිටවුවාම කෙහෙල් පැලේ නරක හොඳ මිහිරි ඵලයක් දෙන අතර කොඹ පැලේ නරක තිත්ත ඵලයක් ලබලා දෙනවා. ඒ වගේ තමයි අර කොයි පරිසරයේ හිටියත් කොයි පොහසත්කම තිබුණත් කොයි සමාජික පසුබිම තිබුණත් දෘෂ්ටියේ සංකල්පය වැරද්දක් තිබුණොත් ඒක ඒ පුද්ගලයා ඇසුරු කරනකොට ඉබේම මතුවලා එනවා. හැබැයි මේකට සමාජයේ දඬුවම් කරන්න ගියාට මේ අනුව සමාජයේ තාරාතිරම් බලන්න ගියාට මේ මිනිස්සයා අසරණයි. මේ මිනිස්සයාගේ ගුණයක් නෙවෙයි මේ ගිනාපු කෙලෙස්වල ගුණයක්. එයා මේ ආත්ම කරපු දෙයක් නෙවෙන්නත් පුළුවන්. ප්‍රාර්ථනා අනුකරන දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් එයාගෙන් මේ වහණය වෙන ගතිය මිච්ඡා වාචා මොන්න විදියකට නැත කරන්න. ටික කාලයකට අතර කරත් ප්‍රකෘති ආපු ගමන් එනවා. ඒ වාගෙම තමයි මිච්ඡකම්මන්තේ. එයා කරන කායික ක්‍රියා හැම එකකම එයාගේ දෘෂ්ටිය සහ සංකල්ප පේන්න පටන් ගන්නවා. ටිකක් කල ඉන්නකොට හොඳට තේරෙන පටන් ගන්නවා මේ මනුස්සයා මේ ඉදිරියේදී මෙහෙම කරාට පස්සේදී හැංගිලා කරන්නේ මෙහෙමයි කියලා. මේ දෙක අපි සීලෙදී ඊටාම මේ උග්‍රව සලකනවා කායික දුස්චරිත වලින් වෙන් වෙලා වචී දුස්චරිත වලින් වෙන් වෙලා අපේ ජීවිතය කායික සුචරිතයකට වචී සුචරිතයකට පත් කර ගැනීම දේශපාලනඥයන්ගේ ආගම උච්චරයි. ඒගොල්ලන් යන උඩන් උපරිමයත් උච්චරයි. රටවැසියෝ සිල්වන්ත වෙනවයි කියන්නේ. ඒකත් අවංකවම කරන එකක් නෙවෙයි. නමුත් ඒ නිසා ආගම ඔතනින් අතර වෙනවා. ආගම අපිට උදව් කරන්නේ කය වචන දෙක හික්මව ගන්න. ඒක පුද්ගලිකවත් හොඳ කොට දෙයක්. සමාජයලත් හොඳ දෙයක්. නමුත් ඇතුළත වෙනසක් වෙලා නැති වෙන්න ඉඩ තියෙනවා. සම්මා දිට්ඨි සම්මා කාම්පාප වැරදි නිසා. ඊට පස්සේ ආධ්‍යාත්මික ජීවිතයකට තමන් පුද්ගලිකව කල්පනා කරලා බලනකොට ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත හරහා හෝ වේවා එහෙම භාවනාමේ නැතුව සුතමේ චින්තාමේ ඥාන වලින් ඇවිල්ලා හෝ වේවා මේ වචනය සහ කර්මාන්තය කායික සහ වාචසික ක්‍රියාවලට පස්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා ආජීවය කියලා එකක් සඳහන් කරලා තියෙනවා. ඒ මිනිස්සයා බඩගෝස්තර වන හැටි, වෘත්තිය, රැකියාව. මේක සාමාන්‍යයෙන් මේ බුද්ධාගමෙන් පිට අනෙක් කිසිම ආගමක මොනම විජයකම සලකන්නේ නැහැ. සර්වචන් වහන්සේ සම්මාදිටි සම්මා සංකප්ප හදාන වාචා සම්මා වාචා සම්මා කම්මන්තරා ඊ타ත්ම සංවේදී තැනකට කියනවා සම්මා ආජීවය කියලා ජීවන රටාව. තමන් හම්බ කරන කන්නේ කොහොමද කියන එක. යහපත් ජීවන රටාව. මෙන්න මේක තමයි ඒ පුද්ගලයා මේ ජීවිතේම නිවන් දකින්න ආපාගේ තද්ද බල ගැඹුරකට යනකොට හැබෑ වෙනසක් අත්දක ගන්න පුළුවන් වෙන්නේ ආජීවයෙන් තමයි. ඒ ආජීවය දැන් බයිබලයේ කියවලා බලන්න, කුරානයේ කියවලා බලන්න වෙන ආගමිකෝ කියන සුද්ධ ලියවිලි තියෙනවානේ. ඒ සුද්ධ ලියවිලි වල කිසිම තැනක ප්‍රශ්නයක් නැහැ සතුන් මරන්නන්ට ඒ ආගම සතුන්ගේ වෘත්තිය වශයෙන් කරන කෙනාට ආගම රකින්න පුළුවන්. ඒ වගේම වෙන වෘත්තියක් කරන කෙනාට ආගම රකින්න පුළුවන්. ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් සරුවචනාංශ කියනවා පටන් ගන්න නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කරගෙන යනකොට Tamanට තේරෙන්නේ නැත්නම් Tamanගේ බඩ රස්සාව, බඩ ගෝස්තරේ, වෘත්‍ය වෙනසක් වෙන්නේ නැතුව කද්දාකත් හැබැයි වෙනසක් වෙන්නේ. මෙතෙන්ද යනකොට තමයි පුද්ගලිකව Tamanට Tamanගේ කණ්ණාඩියේ මූණ බලන්න සිද්ධ වෙන්නේ. මගේ මේ ආධ්‍යාත්මික අපන තුල එnde එnde එnde එnde මම මිච්ඡා ආජීවය වැරදි ජීවන රටාවෙන් වෙලා ජීවික වෘත්තියෙන් වෙන් වෙලා ටිකෙන් ටික ටිකෙන් ටික සම්මා ආජීවයේ පැත්තට එනවද කියන එක තමයි තමන්ට තමන් ගැන අවුරුදු ගාණක් හරහා බලලා ප්‍රගතිය ප්‍රගමණය දැක ගන්න පුළුවන් තැන. මේකට හුඟ දෙනෙක් හුඟක් තර්ක විතර්ක ගෙනල්ලා තියෙනවා මේ අද වගේ රටක අද වගේ කාලෙක හැම කෙනාටම යහපත් රැකියාවක් කරන්න බෑ කියලා. හැම කෙනාටම මොකක් හරි රසාව නැතුව ඉන්නේ මොකක් හරි කරලා කමන්නේ මේ ආජීවය රැක ගන්න ඕනේ. ඒ නිසා සාමාන්‍ය ওই භාවනාව විවේකය යහ ජීවනය ගැන කතා කරනකොට නිතර ඇහෙන වචන තමයි බොරු කියන්නේ නැතුව බිස්නස් කරන්න බෑ කියන්නේ. කඩයක් කරනකොට බොරු කියලා තමයි බඩු විකුණන්න වෙන්නේ. බඩුවේ අනවශ්‍ය ಗುಣ කතා කරලා අර ඉන මිනිස්සයා බොහොම පුම්බලා තියලා හම්බ කරගෙන කණේකේ ඒ කියන බොරුව එහෙම නැත්නම් ඒ කියන බොරුවට වැඩි ඒතර පාවිච්චි කරන්නේ අතිශෝක්තිය. ඒ අතිශෝක්තිය සාධාරණීකරණය කරන අධ්‍යාපන ක්‍රමයක් අද තියෙනවා. ඒ වගේම එවැනි දෙයකදී දක්ෂ වීම උපාධියක් ලබන්න තරම් ඩිග්‍රියක් ලබන්න තරම් ඒ ෂටකපටකමට ඩිග්‍රි දෙනවානේ. එහෙම අධ්‍යාපනයකින් ගිහිල්ලා ඒ අධ්‍යාපනයේ නැත්තම් ඒ ව්‍යාපාරේ එහෙම නැත්තම් මේ දේශපාලන වාසි ලබන මනුස්සයාට ආධ්‍යාත්මික ජීවිතයකට ළඟා වීමට කොච්චරක් ඒක වක්‍ර ක්‍රමයට බලපානවද කියලා බැලුවොත් මම හිතන හරීම සංකර හරීම සංකීර්ණ ක්‍රමවලට අපි කොටු වෙලා ඉවරයි මේ වෙනකොට. අපි දැනටමත් ඒවට කොටු වෙලා ඉවරයි. ඉතින් අපි අපි කියන වචනේ මෙතනින් අයින් කරනවා මම කියන්න වෙනවා. Taman කොච්චරක් වග වෙනවද මත්තට ඒ මිච්ඡා ජීවය අයින් කරලා වැරදි මේ ජීවන රටාව අයින් කරලා යහ ජීවන රටාවක් ඊම සඳහා කොච්චර කැප කරන්නද ලෑස්ති කියන එක තමයි ඔය ආධ්‍යාත්මික නැත්නම් සමාජික වර්ධනයේ වශයෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේක අද වැඩි ප්‍රසිද්ධිය කතා කරන වචනයක් නෙමෙයි ප්‍රසිද්ධිය කතා කරන මාතෘකාවක් නෙවෙයි. ඒ මොකද මෙව කතා කිරීමට අපකප වෙලා ඉන්න කට්ටියගේ ආජීවය හොඳ නෑද? මෙවුවා පිළිබඳව උපදෙස් දීම සඳහා ආදර්ශයක් දීම සඳහා අපකප වෙලා ඉන්න කට්ටියගේ ආජීවය හොඳ නැති නිසා එයත් අනේක ප්‍රසිද්ධිය කතා කරගන්න බැරි වෙලා ඒ නිසා ආදුනිකයා මේ භවනාට පෙළඹෙන ආදුනිකයා ආධ්‍යාත්ම ගැන හිතන ආදුනිකයා මුසුප්පු වෙලා ඉන්නවා තමන්ගේ මේ ආධ්‍යාත්මික සඳහා තමන් කරන කැපකිරීම සම්බන්ධව කොහෙන්ද පරමාදර්ශයක් හොයන්නේ කියලා. ඒක නිසා හිතනවා අද බෑ. අද අද මේ මේ රටේ මේ මේ නව සංකර පරිසරය තුල කොහොමඩක්වත් මේ නිවන් දැකීමක් හිතා ගන්න බෑ. එහෙම නැත්නම් උත්තරී මනස ධර්ම හිතා ගන්න බෑ. යහ ජීවනයක් කරන්න බෑ කියලා හැම කෙනාම අව탁සීරුවට ලක් කරගෙන තියෙනවා සාසනය. එහෙම නැත්නම් කියනවා සාසනේ වමතින් අල්ලන්න හදනවා. නමුත් පැහැදිලිවම ප්‍රකාශයක් වශයෙන් කරන්න තියෙන්නේ ඒ චත්තාරිසික සූත්‍රය හැටියට බලනකොට සම්මා දිට්ඨි තැන ඉඳලා මේක සකස් වෙන සකසගෙන එනවනම් මිච්ඡා ජීවය අයින් කරගෙන සම්මා ජීවයේ පැත්තට යන ගමන දෙන්නෙක් එක කරන්න බෑ. කවදාකවත් දෙන්නෙක් එක කතා කරලා කරන්න බෑ. තමන්ට තමන්ගේ දවසක් තුල මේ හම්බ කිරීමක් තුල මේ පරිභෝජනයක් තුල කොච්චරක් අපකප කිරීමක් කරලා ධාර්මිකත්වයේ උදෙසා ධාර්මික ජීවන රටාවක් උදෙසා අපකප කරනවද කියන එක අසීමිත හිකියාවක් තියෙනවා. කොච්චර සංකීර්ණ සමාජයක හිටියත් මේ වෙනකොට කොච්චර ගැලිසලා හිටියත් ඒක බොහෝම ලස්සනට යහ මාර්ගයට දාගන්න පුළුවන්. මිච්ඡා ජීවයෙන් සම්මා ජීවයට එන්න පුළුවන්. මේ අද කතා කරපු භාෂාව අද කතා කරගත්ත මේ මාත්‍රකාවේ සම්මා වායමස බික්කවේ මිච්ඡා වාජි වායම මිච්ඡා වායාම නිජිනෝ හොත් කියන විදිහට යම් කිසි කෙනෙකුට යහපත් වෑයමක් කරන්න ඕන නම් මේ භාවනා ජීවිතයේ කර්මැලිකමකින් තොරව දල්වාගත් වීදකින් ඉදිරියට යන්න ඕන නම් ඒ මනුස්සයාට ආසන්න කාරණා වෙන්නේ තමන්ගේ ජීවන රටාව. යහපත් ජීවන රටාවකට එන්න එන්න එන්න අපි කුසීත වෙන්නේ අවදි භාවයකට එන්න පටන් ගන්නවා. දැල්විච්ච මනසකින් ජීවත් වෙන්න පටන් ගන්නවා. නමුත් මේ දෙක අතර සම්බන්ධතාවය අද කතා කරන තරම් දේශකයන් වහන්සේලාට ධෛර්යය නැහැ. දේශකයන් වහන්සේලාට ගැම්ම නැහැ. මොකද හේතුව ඒ ඇත්ත තමන්ගේ ආජීවය ගැන කතා කරනකොට කැමති දෙනක පුද්ගලික කාරණාවක් කරලා ඒක පැත්තකට දාලා වීර්යයක් ගැන කතා කරනවා. කවදාවත් වෙන්නේ නැහැ. ඒක විතරක් කවදාකවත් වෙන්නේ තමන් තමන්ගේ ආජීවය හම්බ කරගෙන කරන ක්‍රමය එහෙම නැත්නම් ජීවන රටාව මේකේ අතපැත්ත තමයි තමන්ගේ පාරිභෝජනය. තමන්ගේ පාරිභෝජනය ඉක්මවල කරනවා නම් සුඛෝපභෝගීව කරනවා නම් එහෙම නැත්නම් පාරිභෝගිකත්වයට පත් වෙලා කරනවා නම් ඒ මනුස්සයා මුළු පරිසරයේම තියෙන ආජීවයේ හලහප්පල දානවා. ඒ මනුස්සයාට මේ කියන වෑයම යහ වෑයම ඇති කරගන්න බෑ තමා විසින්ම අර ආජීවය කලකොලොප්පම් කරගන්න නිසා. ඒක නිසා භාවනා කරන ඇත්තෝ මම මේ කතා කරන්නේ භාවනා කරන පිරිසකට. ඒ පිරිසකට අවශ්‍ය නම් බාධාවකින් තොරව තමන්ගේ ආධ්‍යාත්මික ගමන ඉදිරියට යනවා දකින්ද හැම වෙලාවෙම කල්පනා කරන්න වෙනවා ඒ සඳහා මට ඇතිවෙන්න වීරිය ඇතිවෙන්න වෑයම ඇතිවෙන්න අවදිභාවය ඇතිවෙන්න අප්‍රමාදය ඇතිවෙන්න දල්වාගත් ගතිය තියෙනවාද එහෙම නැත්නම් නිතරම කුසීත ගති කම්මැලි ගතිය නැත්නම් අධික වීර්යය. වීර්ය අධික භාවයෝ අවම භාවේ එන්නේ මේ චත්තාරික සූත්‍රය හැටියට ආජීවයට සම්බන්ධ ඒක නිසා භාවනා කරගෙන කරගෙන යනකොට යම් තැනකට ගිහිලා Tamanට හිර වෙන ගති ඉදිරියට යන්නේ නැති ගති තියෙනවා නම් ඒක තටම තනම හයියෙන් භාවනා කරලම හරියන්නේ නැහැ. සක්මන් කරලම හරියන්නේ නැහැ. ඉතාමත්ම සමාජික කාරණාවක් වෙන ආජීවයේ පිළිබඳ නැවත සලකා බලන්න වෙනවා. සමහර විටක කර්මාන්තය ගැන සලකා බලන්න වෙනවා. සමහරට වචනය ගැන සලකා බලන්න වෙනවා. අන්න ඒකටයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ. ඒක අපි නිතරම භාවනා කරන පිරිසතර කල්යාණ මිත්‍රත්වයෙන් එකිනෙකනාගේ ඒ චරිත ගති අපි තව කෙනෙක් එක්ක සංසන්දනය කර කර අපිට තව කොච්චරක් ආජීවයේ පැත්තෙන් කැප කරන්න පුළුවන්ද කර්ම සම්මා කම්මන්තේ පැත්තෙන් කායික ක්‍රියාවලින් කැප කරන්න පුළුවන්ද සම්මා වාචා පැත්තෙන් නරක වචන නොකියමින් කැප කරන්න පුළුවන්ද කියලා බැලුවොත් විශාල ඉඩක් තියෙනවා. හැම කෙනෙකුටම විශාල ඉඩක් තියෙනවා. මෙන්න මේක නොසලකා කොච්චර දක්ෂ භාවනාකාරයෙක්ව හිටියත් කොච්චර උග්‍රව භාවනා කරත් මේ දෙක අතර සමතුලිතතාවයක් එන්නේ නැවතත් මම ගෙනියන්න හදන්නේ මේ සීලයත් ප්‍රඥාවත් අතර සමාධියත් එක්ක මේ සම්බන්ධතාවයේ මේ තුන පුදුමාකාර එකට ගෙතිලා තියෙනවා. අද භාවනා ක්‍රම සඳහා ආධුනිකයා පෙළඹෙනකොටත් ආධුනිකයා උනන්දු කරන දේශකයන්වන්සලා කතා කරනකොටත් මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පැත්තකට දාලා ඕනම කෙනෙකුට සෝවාන් වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට රහත් වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට ධ්‍යාන ලබන්න පුළුවන් කියලා විශාල බිම්මල් පෙකෙන භාවනා වැඩපිළිවෙළවල් තියෙනවා. අදිසියේ ඌ ඇති කරලා දෙනවා. නමුත් ඒ හැම කෙනෙක්ම නකට මේ අහවල් දෙය ලැබුණා නැත්නම් මං අහවලට දුන්නා කියලා කිව්වට ඒ මනුස්සයගේ වචනයේ ක්‍රියාවේ සහ ආජීවයේ වෙනසක් වෙලා නැත්නම් ඒක තන්නේ කර නිකන් පිටින් ගාපු සායමක් විතරයි. පිටින් ගාපු සායම නිකන් රෝල් ගෝල් වගේ තමයි. රත්තරන් වගේ පෙන්වන්නට ඒක රත්තරන් නෑ. නමුත් අවංකව භාවනා කරනවා නම් ඇත්තටම අවශ්‍ය නම් මේකේ අර පද්ධතියට යන්න පටන් අර ගන්නකොට හොඳම සම්මා වාචා නැති වුණාට පටන් ගන්නකොට සම්මා කම්මන්තේ නැති වුණාට පටහ ගන්නකොට සම්මා ආජීවය නැති වුණාට තමන්ට දවසින් දවස කරගෙන කරගෙන යනකොට මේ නරක වචන වෙනුවට හොඳ වචන පාවිච්චි කිරීම නරක ක්‍රියා වෙනුවට හොඳ ක්‍රියා ආදේශනය කිරීම එවැගේම වැරදි ජීවන රටාව වෙනුවට යහ ජීවන රටාවට යෑම සඳහා හොයනවන ඒ සඳහා සැලකිලිමත් වෙනවනම් මේ භාවනා විතරක් නෙවෙයි සෞඛ්‍ය හරියයි sannivedane හරියයි කෙලෙසීම අඩු වෙයි තමන්ට චපල පාරවල් වෙනුවට ඍජු පාරක් එන්න පටන් ඒක භාවනාවේදී ඉඳගත්ත ගමන් සමාධිය එනවා කියන එකෙන් උත් නියෝජනේ නොවෙනව නෙවෙයි. නමුත් එදිනදා ජීවිතේම තමයි දැක ගන්න පුළුවන්. මේක තමයි ਸਰුවචනංශේ බලාපොරොත්තු වෙච්ච සමාජික ප්‍රතිඵලය. එක්කෙනෙක් නිවන් දැකීමට කටයුතු කරනකොට ඒ බුදුල හැකි තාක් තුරට හොඳ දැක්මකින් හොඳ සිතුම් පැතියෙන් යුක්තව වචනේ කතා කරනකොටම සැලකිලිමත් වෙනවා. මේකෙන් මම අනවශ්‍ය කර්ම රැස් කරගන්නවද? එහෙම නැත්නම් රැස් වෙන තියෙන කර්ම අයින් කරන කතාවක් මම කරනවද? ක්‍රියාවක් කරනකොට හැම වෙලාවෙම බලනවා මේ හැම ක්‍රියාවකින්ම මට මුකීපතාවක් මට මතකයි මම මතක් කරා යෝගාසුම සංස්ථාවේ ඉන්න වැඩිමහල් ස්වාමීන් වහන්සේ නමක් කියනවා හුස්ම ගන්න එක විතරයි කෙලස් නැතුව කරන්න පුළුවන් එකම දේ මේ ජීවිතේ එයින් අපිට කරන සෑම දෙයකින්ම කර්ම රැස් වෙනවා. හුස්ම ගන්න එක නොකර බෑනේ. අඩියමනේ. ඒක විතරමයි. මේ ආස්වාද ප්‍රසවාස කියන කාය සංඛාර කියන එක විතරමයි භවෙන් පිනෙන් තොරව කරන්න පුළුවන් එකම දේ. අනික හැම දෙයකින්ම එක්ක පවක් එක්ක පිනක් සිද්ධ වෙනවා. ඒ නිසා අපේ හිත ආනාපාන දිහා බලන්න කැමති නැහැ. මොකද ඒකට ඕනේ මොකක් හරි බවක් හරි පිනක් හරි. හිත පුරුදු වෙලා තියෙන්නේ මේකේ. ඒ නිසා ආනාපාන කරනකොට 100 200ක් හිතයි කිසිම කකුතලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඉන්න කැමති නැහැ. හිත දුවන්නේම අර එළ මීහරකා මඩට අදිනා වගේ, එළහරකා ගොඩට අදිනා වගේ පාපයකට තමයි දුවන්නේ. ඉතින් අර යෝගාවචරයේ යම් වෙලාවක ඒක තේරුම් අරගෙන ඒ ක්‍රියාවලිය කෙලෙස් වලින් බරිත නැති අවිශ්ශීලමකින් පරිතනදී මධ්‍යම දෙක පවත්වාගෙන ගන්න යන උත්සාහයට බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා නිස්සද්දව සාදුකාර දෙනවා. නෝ කාමභෝගින්ද පෙන්නේ මේ නිකා තේරුමක් නැති වැඩක ඉඳලා ඉන්නවා. කර්මාන්තය අතින් බලනකොට ওই ටෙඩි කොච්චර හොඳ ගිහිලා කීයක් හරි හම්බ කරනවා නම් එහෙම නැත්නම් ඉගෙන ගන්නවා නම් හොඳද කියලා හිතනවා. නමුත් හුත්තට මතක තියෙන සෑම ක්‍රියාවකින්ම කර්ම රැස් වෙනවා. ඒ සෑම කර්මයක්ම පරිසම් නොදී මිස අතාරින්න. ඒ නිසා අපි මේ සම්මා කම්මන්තයෙන් කියනවනම් අපි අඩුම කෙලෙස් රැස් කරන්න පුළුවන් තැන යනවා. අන්න ඒව හදාගත්ත කෙනාට විතරයි මේ ආජීවයේ කියලා ජීවන රටාව හදාගන්න ඕනේ. ඒකෙන් වගවීමක් ඇති වෙලා තියෙනවා. මේ කියන සම්මා ආජීවයේ හරහා යහපත් වෑයමක් ඇති වෙන එකත් අද බටහිර ලෝකේ තියෙන ආජීවයේ පිළිබඳ කිසිම තැකීමකින් තොරව ඒගොල්ලෝ මේ ඉන්ඩස්ට්‍රීස් කියන බොහොම කාර්යශීලී කියනවා. ඒගොල්ලෝ බොහොම නිර්මාණශීලී කියනවා. ඒගොල්ලෝ බොහොම ප්‍රගමනශීලී කියලා කියනවා. මේක මොන්න තරම් මුසාවක්ද මොන්න තරම් මවාපෑමක්ද මොන්න තරම් විහිළුවක්ද කියන එක තේරෙන්නේ සරුවච්චන්හන්සේ පෙන්වන පාරතිගේ බැලුවොත් විතරයි. ඒ විතරක් නෙවෙයි හොඳට මතක තියාගන්න අපි ඉන්නේ 2012 මේ වෙනකොට විතරයි ඒකේ තියෙන පුස්ස පේන්න පටන් ගත්තේ. මෙතෙක් කල් ඒගොල්ලේ මිච්ඡා දිට්ඨියක් හරහා මිච්ඡා සංකප්පයක් හරහා අරගෙන ගිය මේ ආජීවයේ වැරද්ද කිසිම විදියකට වග වෙන්නේ නැතුව අසීමිත පාරිභෝගිකත්වයක් හරහා අසීමිත සුඛෝපභෝගීත්වයක් හරහා මුළු ලෝකේ මානවය වෙනුවෙන් තියෙන සියලු වස්තු සූරා ගනිමින් හදාගෙන ගිය ඒ ආර්ථික ක්‍රමය, දේශපාලන ක්‍රමය සහ සමාජික ක්‍රමය අවුරුදු 200 ගාණක් ගියා. 200 ගාණක් මානවය නොමග ඇරියා. නොමග ඇරලා අද බටහිර ලෝකෙටත් ආසියා කරටත් පේන්න තියෙනවා ඒගොල්ලන්ගේ සම්පූර්ණ ක්‍රියාවලිය වැරදි කියලා. මුළු සමීකරණයම වැරදි. මුළු ආර්ථික පද්ධතියම වැරදි. ඒක දැන් බටහිරෙම කියන්න පටන් ගන්න තියෙනවා ආජීවයේ වරදගත. සම්පූර්ණ පාරිභෝගිකත්වයට වැටෙනවා. සම්පූර්ණ සුඛභෝගිකත්වයට වැටලා කවුරු හරි කමන්නේ මිරිකලා හූර්ලා සාරය අරගෙන ඒගොල්ලෝ ආර්ථික න්‍යායවල් හැදුවා. සමාජික පද්ධතිය හැදුවා දේශපාලන න්‍යායවල අපිට ඉගැන්වුවා. මේ ආශ්‍යාකරේ වගේ Tamange වැඩක් බලා ඉන්න අපට ඒගොල්ලෝ ඇවිල්ලා ආර්ථික න්‍යායවල උගන්වන්නේ නැතුව අපි මෙතෙක් කල් වැන්දා. අපි මෙතෙක් කල් සුද්දා කිව්වොත් කොයි දෙයකටත් අගය කරා. හැබැයි ඒ සුද්දාට පාහරයට ඒ පරගැතියට ආජීවයක් නැහැ. ඒක කෑ ගහලා කියන්න පුළුවන්. කවදාකවත් ඒ පෞලක පෞලක සමගියක් නැහැ. කිසිසේත්ම වග වෙන්න කොටින්ම කියනවනම් යම් කිසි වෙලාවක පිටරටකට ගිහිල්ලා අපි කාම මිත්‍යාචාරය පිළිබඳ අබ්‍රහ්මචර්ය ශික්ෂාපදේ සමාදන් කරවන්න ගියොත් ඒ නැත්තම් මිච්ඡා කාමීත්‍යචාරය ඒගොල්ලෝ උඩුබිම් බලනවා මොකද්ද මේ කියන්නේ කවවම දාගම තේරෙන්නේ නැහැ හරියට මේ ඌරෙකුට කතා කරලා කාමීත්‍යචාරය වෙනද සිල් සමාදන් කරනවා බල්ලෙක්ට කතා කරලා සිල් සමාදන් කරවන්න හදනවා. ඔය කවුඩ බින් බලන මොනවද මේ මිනිස්සු අනවශ්‍ය ප්‍රශ්න දාගෙන අපිට කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හොඳට ඉන්නවා. මොකද මේ මේ මේ කාමීත්‍යචාරය. අන්න ඒ තරම් පහර වෙච්ච තරම මේ ඇත්තට මේ බටහිරට බයින්න කොනක් හදාගත්ත එක නෙවෙයි. අපි මේ වෙනකොට දන්න දැනුමේ මේ සරුවචනන්ච අවුරුදු 2600කට ඉස්සලා කියාපු ඒ ආජීවය සකස් කර ගැනීම ජීවන රටාව සකස් කර ගැනීමට අපි කායින් හරි උපදෙස් බලාපොරොත්තු වෙන ඒ තරම් මෝඩකමක් තව ලෝකයක් නැහැ. තව තකතිරුකමක් ඇත්තෙත් නැහැ. ඒ නිසා අපි නිතරම බලන්න ඕනේ උපයන දේ ධාර්මික වෙන්න ඕන. පාවිච්‍ය ප්‍රයෝජනේ සලකලා කරන්න ඕන උපයෝගීතාවයේ හලහා යන්න ඕන. ඉන් එපිට ගිය ගමන් මතක තියාගන්න අපේ වෑයම ධම්මා වායාමේ ඒකාන්ත මිච්ඡා වායාමයක් වඩපත්. වැරදි වෑයමක් බවටපත් වෙනවා. මේ දේ හදන්න කාටවත් ඇඟිලි දික් කරන්නත් එපා. මේ දේ හදන්න හැම කෙනෙක් ළඟ තියෙන දැනුත දැනුම තියෙන දැනුම හොඳටම ප්‍රමාණවත්. මේක තද බල බුද්ධහමක් මේ මේ කතා කරන්නේ. ඒක සර්වචන්සේ පෙන්ලා දෙන සම්මා වායාම සම්මා ආජීව දෙක අතර සම්බන්ධතාවය බැලුවොත් මම හිතන 2012 ඉතාමත්ම වැදගත් වර්ෂයක්. 2012 වෙනකොට ගොජ දානවාද මේ වැරදි ජීවන රටාව ගත කිරීම නිසා පරිසරය කොච්චර කෙලසකට තියෙනවද? හිත කොච්චර දූෂ්‍ය කරගෙන තියෙනවද කියලා. කොච්චර කසහනයකට පත්ලා තියෙනවද කියලා. කොච්චරක් මානසික ආතතිය ඇති කරගෙන තියෙනවද කියලා. ජීවනයේ සම්මත රටවල් වල කොච්චර පිස්සු ඉන්නවද කියන්නේ. ඒ විතරක් නෙවෙයි හොඳට මතක තියාගන්න මේගොල්ල ඇති කරපු මේ ගැම්මේ Java වේගය කොච්චරද කියනවනම් ගත කරන්නේ මිච්ඡ ආජීවයක් බව දැනගෙන ඒකෙන් පරිසරය දූෂ්‍ය වෙන බව දැනගෙන හිත දූෂ්‍ය වෙන බව දැනගෙන මොනම ක්‍රමයකින්වත් නතර කරන්න උනන්දුවකුත් නැහැ සැලසුමකුත් නැහැ ඒකයි මේ 2012 තියෙන අතිරේක විශේෂත්වය ඒගොල්ලොන්ට මේ වේ වාහනේ හැදුවට මේ වාහනේ ක්ලච් එක නැහැ බ්‍රේක් එක නැහැ ඇද්දගෙන යනවා ඒ සමේ ළඟදී තුමුණ මට මතකයි අවුරුදු 13 කට විතර කෙල්ලෙක් කතා කරා UN එකට ආපු මේ එක්සජාතින්ගේ නියෝජිතයන්ද I am still young කියලා පටන් අරගත්තේ මම තාමත් තරුණයි කියලා තොපි මේකද අපිට ඉතුරු කරලා මැරෙන්න හදන්නේ කියලා. මේකද අපිට ඉතුරු කරලා හදන වාතේ මේකද අපිට ඉතුරු කරලා හදන වතුර මේකද අපිට ඉතුරු කරලා හදන පොළව මේකද අපි උඹලා තොපි අපිට ඉතුරු කරලා හදන දැනුම කියලා මුකුත් නැ විනාඩි 5කට ලෝකේ නතර වෙන්න කතා කරා. මම කොහොමඩක්වත් මම මේ දේශපාලන පැත්තක් නෙවෙයි මම මේ කතා කරන හදනේ මේ හටන මේ මානවයාගේ හටන මේ මුළු ලෝකෙට අදාළ හටන මේ විශ්වය හා සමාන හටන එක එක්කෙනෙක් තන්තන්ව තේරුම් ගන්න ඕනේ Taman දවසකට පාවිච්චි කරන ද්‍රව්‍ය ප්‍රමාණය. Taman හම්බ කරන්න ගියාම මේ අල්ලපොගෙ දෙට පෙන්වන්නද හම්බ කරන්නේ නැත්නම් බඩ රසාවටද හම්බ කරන්නේ කියන එක කිසිසේත්ම අපේ සමාධියෙන් පරිබාහිර දෙයක් නෙවෙයි. කිසිසේත්ම සතියෙන් පරිබාහිර දෙයක් නෙවෙයි. කිසිසේත්ම සීලෙන් පරිබාහිර දෙයක් නෙවෙයි. කිසිසේත්ම ප්‍රඥාවෙන් පරිබාහිර දෙයක් නෙවෙයි. මේක කොයි වෙලාවක හරි තමයි තේරෙන්න පටන් අරගත්තොත් අපි වාවිච්ච කරන හැම හුස්ම රැල්ලක් පාසා අපි බොන හැම වතුර උගුරක් පාසා අපි බොන ගන්න කෑම පිටක් පාසා අඳින ඇඳුමක් පාසා පාවිච්චි කරන ගයක් පාසා බෙහෙතක් පාසා අන්න අවශ්‍ය විදිහට අතිශෝක්තිය පිනිස පාරිභෝගිකත්වයේ සඳහා පාවිච්චි වෙනවනම් ඒක මිච්ඡා ජීවීන් භාගයක් කරනවා. සම්පූර්ණ කරනවා. අනිතරී ඒක හම්බ කරන්න අපි ගන්න උපක්‍රම. ඒක නිසා ਸਰුවචනanse පෙන්වන ක්‍රමයට යම් කිසි කෙනෙකුට අවදි මනසකින් ජීවිතය ගත කරන්න ඕන යහපත් වෑයමකින් යුක්තව අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විතරක්මදී මේ කියන ආජීවයෙන් වග වෙන්න ඕන. ආජීවයෙන් බැඳෙන්න වෙනවා. මේක අද මේ සංකර සමාජයේ කරගන්න බැරි තරම් ඊ타ත්ම මුල් බැහැගත්ත වැරදි සංකල්ප රාශියක තියෙනවා. ඒක නිසා මේ සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ මිච්ඡා ජීවේ පහත බහා තබලා සම්මා ජීවිතපත් වෙලා ඊ타ම අඩු දේව දෙයක් හම්බ කරගෙන ඒ අඩු දෙයෙන් යැපෙන්න ජීවත් වෙච්ච අපේ තිබුණ ගැමි ආර්ථික ක්‍රමයක් එක්ක ඒ මනසක තිබුණ මේ වෑයම නිසා තමයි ඔය ලංකාව වගේ රටවල ජේතවනාරාමේ වගේ මේ එහෙම නැත්නම් මේ විශාල ගොඩනැගිලි හදන්න අපිට ඉතිහාසයට පණ ආවේ ඒ මනසගේ ජීවන රටා ඉතාමත්ම චාම් ඉතාමත්ම පළල් ඉතාමත්ම සම්‍යක් ඉතින් සංසන්දනය කරනවා ඔය එහෙනම් කොහොමද මිසරේ පිරමීඩ හැදුවේ මායා මේ සංස්කෘතිය අර විශාල කොටනගල ඒවා සේරම මේ වහල් සේවාව. මිෂන ගහලා මරලා මේ පුදුමාකාර බලපෑම කෙරුවේ. මේ බෞද්ධ ඒ හදපු ගොඩනැගිලි එකකට මොනම හේතුවකින්වත් ඉමිෂ්ගේ ශද්ධාවෙන් ඇති කරගත්ත දැනුම මිසක වහල් සේවයක් දොලා නැහැ. ඒකට අවශ්‍ය කෙන ශක්ති සේරම ලැබිලා තියෙන්නේ ජීවිතයට ඉතාම ඡාමගත වෙලා තියෙනවා පොළොවට බර අපේ ඍතුවට බර සෞඛ්‍ය සම්පන්නකමට බර ආහාර ගැනීමෙන් නැත්තම් ජීවන රටාව පැවැත්මේ හම්බ කිරීමේ ක්‍රමය. ඉතින් ඒක අපිට ඇත්තටම කියනවා මේ වගේ වයසරගේ පිරිසට නෙමෙයි මේ කියලා දෙන්න තියෙන්නේ පොඩි උන්ටෙක්ට. ජීවිතේ හදාගෙන යන පිරිසකට මේක දෙන්න තියෙනවා හොද්දට මතක තියාගන්න අද ඉන්නේ එක වයසක මිනිස්සෙක් මේවා කියනකට කැමති නැහැ පොඩි උන්ට. ඒ තරමටම වැරද්ද පිටගත්ත වැරද්ද පදනම් වෙච්ච වැරද්ද අල්ලපදාගත්ත වැඩිහිටි සමාජයක් විසින් එන හැම උපදින හැම දරුවෙකුටම ওই මිච්ඡා ජීවිතය තමයි පුරුදු කරන්නේ. හැම ක්‍රමයකට පුරුදු කරන්නේ මිච්ඡා ජීවිතය. ඒකල් වෙලා අපි බලාපොරොත්තු වෙන දරුවෝ අපිට කී කරු නැහැ කියලා, දරුවෝ දෙමාමේ ගුරුවරුන්ට කී කරු නැහැ කියලා විශ්වවිද්‍යාලවල ඉන්න කට්ටිය මේ ස්ට්‍රයික් කරනවා කියනවා. නානා ප්‍රදේවල් පටන් ගන්න තියෙනවා. නමුත් මම කියන්නේ අපිට මේ වගේ දේශපාලන වටකට යන්න කියලා. මම කියන්නේ පුද්ගලිකව කල්පනා කරලා බලන්න හැම වෙලාවෙදීම Tamanට නිතරම මේ අවදි මනසක් අවශ්‍ය නම් වෑයම වීරිය කියන පදයයි පාවිච්චි කරන්නේ චෛතසිකයක් වශයෙන් ඒ වීරිය පදේ පාවිච්චි කරනකොට හැම වෙලාවෙම Taman පාවිච්චි කරන හැම දෙයකම ප්‍රයෝජනෙයි සලකන්න ඉගෙන ගන්න. හම්බ කරන්න එපා පුළුවන්කම තිබුණා. එතකොට වෙන්නේ මේ මේ පරිසර දූෂණය වෙන්නේ. අනවශ්‍ය දේවල්. ඒක හම්බ කරකට තැම්පත් කරගන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අරගෙන කටයුතු කරන්න ගියන්න පටන් අරගත්තොත් එහෙම සමාජයක ඉන්න පිරිස පුදුම අවදි භාවයකට එනවා. නමුත් මම මේ මෙතෙක් වෙලාම ඇත්තට මතක් කරේ සමාජික පැත්තෙන් ආර්ථික පැත්තෙන් එහෙම නැත්නම් සදාචාරයේ පැත්තෙන් ගත්තොත් ජාතියක් අවදිව ගත කරන්න නම් පුද්ගලයා කවදී ගත කරන්න කොච්චරක් එයාගේ ආජීවය ජීවන රටාව වැදගත් වෙනවද කියලා. ඉතින් අපි ගමු දැන් මෙතන ඉඳලා භාවනා කරන්න යන කෙනෙකුට ඒ කෙනාට මේ නීවරණ ධර්ම නැත්නම් පාප ධර්ම අයින් කරන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා චෛසික ධර්ම පහක් තමයි අපි මේ භාවනාවේදී විශේෂම ආධුනිකයා වඩා. ඒකෙදි මේ විරිය චෛතසිකේ තමයි මේ සම්මා වායාමයේ විදිහට මෝරලා මෝරලා මෝරලා ආර්ය අෂ්ටාංග මාර්ගේ පෙනී හිටින්නේ. මේක ගැන කතා කරනකොට බටේට ලෝකේ කැමති නැහැ. බටේට ලෝකෙට ඕනලා තියෙන්නේ quick enlightenment. ඒක පාට නිවන් දකින්න ක්‍රම ගැන අහනවා. මේ වෑයමකින් එහෙම නැත්නම් ප්‍රයත්නයකින් ප්‍රයෝගයකින් ලබා ගන්න දේ ගැන කතා කරපුවාම ඒකට වෙලා නැහැ. ඒ ගැන කතා කරන්න බෑ. ඒගොල්ලෝ කියනවා කෙටි ක්‍රම හොයනවා. ඉක්මන් ක්‍රම හොයනවා නිවන් ලබන්න. ඒකෙන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ථේරවාද ආචාර්යවරු කියන්නේ ඒගොල්ල අවස්ථාවාදීන් තමා විශ්ින් කළ යුතු ප්‍රයත්න කරන්නේ නැතුව කෙටි ක්‍රම වලින් ධ්‍යාන ලබන්න හදනවා. කෙටි ක්‍රම වලින් ඥාන ලබන්න බලාපොරොත්තු කෙටි මොලින් මාර්ගඵල ලබන්න බලාපොරොත්තු වෙන එක අවස්ථාවාදයක් විතරයි. ඒකෙන් තමන් රවට ගැනීමක් වෙනවා. මෙන්න මේ අවශ්‍යතාවයේ නිසා අද විශාල ගුරුවරු පිරිසක් ලැස්තිලා ඉනවා. දවස් 7 දවස් 7න් සෝවාන් කරවන්න පුළුවන් මාසෙන් සෝවාන් කරවන්න පුළුවන් අරකින් පුළුවන් මේකෙන් පුළුවන් කියලා අර ඇතිවිච්ච තද බල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කෙටි ක්‍රම හොයන්න පටන් අරගෙන අද සම්පූර්ණ භාවනා ලෝකේ අවුලක් ඇතිලා තියෙනවා බිස්නස් එකක් කළා තියෙනවා. නමුත් ඒ ඒ ඒ සංකල්පදා කොච්චර තිබ්බත් යම් කෙනෙක් තේරුම් ගත්තොත් මගේ භාවනා ජීවිතේ මට අවදිභාවයකින් වීරියකින් යුක්තව පවත්වන්න ඕනේ. ඒක බොහෝ විට වැඩි වෙනවා. බොහෝ විට අඩු වෙනවා. ඒක සමබරව පවත්වාගෙන යන්න මම කොහොමද කරන්න ඕනේ කියලා බැලුවොත් ලෝකේ කොච්චර කෙලෙසිලා තිබුණත් Taman අතීතේ කොච්චර කෙලෙස් කරලා තිබ්බත් කිසි දෙයක බලපෑමක් වෙන්නේ ක්‍රමවේදයේ අනුව අපි කියනවා ප්‍රතිපදාව අනුව එහෙම නැත්නම් සර්වචනස උගන්නපු ක්‍රමේ හැරිට ගියොත් ඒ පරණ මෝඩකම් අතහැරලා ක්‍රමයෙන් සම්මා වායාමය යහපත් වෑයම මාර්ගයෙන් මිච්ඡා වායාමය අයින් කරන්න. ඒක මනින්න හරි අමාරුයි. හැබැයි ඇඟේ දැනෙන්න පටන් ගන්නවා. Tamanne තේරෙන්න පටන් අර ගන්නවා මේ වීරිය චෛතසිකය ක්‍රමයෙන් ක්‍රමයෙන් අර කුසීතකම ආදී දේවල් අයින් කරගෙන අවදි භාවයේ වැඩි වෙනවා. මෙන්න මේ අවදි භාවයේ වැඩිවීම අපි අර උපදේශ පන්තියත් එක්ක බැලුවොත් පරියන්කේදී කොහොමද අපි දැනගන්නේ? එහෙම නැත්නම් ඉඳගෙන ඇත් දෙක වහගෙන මූල කර්මත්තාන හිතාන හිත තියානිනකොට කොහොමද අපි දැනගන්නේ අපේ වෑයම වැඩි වෙනවද කියලා? ඒ වගේම සක්මන් කරනකොට කොහොමද අපි දැනගන්නේ? අපි ඉදිරියදා වැඩ කරනකොට අපි කොහොමද තමන්ගේ මේ සම්මා වායාමයේ යහපත් වෑයම වැඩි වෙනවද කියලා දැනගන්නේ කියන එක මම හිතනවා හුඟක් වැදගත් වෙනවා ආධුනිකයෙකුට හැකි සංඥාව වඩා ගන්න. එහෙම නැත්නම් ධෛර්යය වඩා ගන්න ඔය රටේ ආර්ථික පැත්තෙන් කියන ධනාත්මක චින්තනය කියලා එකක් තියෙනවා. ඒ ධනාත්මක චින්තනය ආර්ථික වුණොත් ඒක බොහොම පහත්. දේශපාලන උනොත් බොහොම පහත්. නමුත් ආධ්‍යාත්මික උනොත් බුදුජානනාංශය අගය කරනවා. ඒ ඒකට තමයි ඔය මේ කර්ණිමිත්‍ර සූත්‍රේ පටන් ගන්නකොටම කරණීයමත්ත කුසලීන යන්ත සන්තම්පතං අபிසමිච්ඡ කියලා කරණීයන් අත්ත කුසලීන තමන්ගේ අත්ත කුසලී කරන්නා වූ කෙනා විසින් නැත්නම් තමන්ගේ අභිවෘද්ධිය පතන්නා වූ කෙනා විසින් කරණීයන් අත්ත කුසලීන යන්තං සන්තම්පතං අபிසමිච්ඡ යම් ඒ සාන්තපදයක් අපේක්ෂා කරගෙන තමන්ගේ අර්ථ සිද්ධිය කරන කෙනා විසින් යන්තම් සම්පදන් අවිද සක්කෝ බුදුරජාණන් ඉස්සල්ලාම පෙන්වන ගුණය තමයි 14 ගුණවල මේ සක්කෝ කියන ගුණය සක්කෝ කියන්නේ හැකි සංඥාව තියෙනවා. කොච්චර බාධාවත් මේ වෙලාවේ වැටුණට නැවතමම නැගිටිනවා මට නැගිටින්න පුළුවන් කියන්නේ හැකි සංඥා කාදාවත් පාව දෙන්න. මේ මනුස්සය නිසා නතර වෙන්නේ නිවනෙමයි. දැන් කොතනින් පටන් ගත්තත් නතර වෙන්නේ නිවනෙ. මෙන්න මේ හැකි සංඥාව මොට වෙන හැකි සංඥා මලකඩ කන එහෙම නැත්නම් මේ හැකි සංඥා පහත්වගෙන යන්න බැරි වෙන කතාවල් තමයි අපි කියන්නේ කුසීත ගති. එහෙම නැත්නම් මිච්ඡා වායාමය. එහෙම නැත්නම් පරාජිත හැඟීම, ඉච්ඡා බංගත්වය වගේ දේවල් එනවා. ඉතින් ඒක භාවනා ජීවිතය ගැන බලනකොට කියන්න පුළුවන් ආධ්‍යාත්මික ජීවිතයේ නැත්නම් වෙන බාහිර දේවල් ගැන කතා කරන්නත් යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වෑයම යහපත් වෑයම ගැන කතා කරනකොට ඒකට අර කෙටි ක්‍රම හොයන අය ගැන හිතල වචනයක් කියනවනම් කියන්න පුළුවන් අපේ භාවනා ක්‍රමයේ ਸਰවචනාංශයේ මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම හරහා සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය සතර ඊර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග සාමේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කට්ටල හතක් ආයුධ කට්ටල හතක් පෙළගස්සලා තියෙනවා ඒකෙදි මේ සතර සතිපට්ඨානෙන් පටන් අරගන්නේ ඒක එක කට්ටලයක්. ඊගාට සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය තන්නික්‍රම වායාමය ගැන කතා කරන්නේ. ඊට සතරය 이르දිපාද යමක් ළඟා වීම සඳහා ඒකට තියෙන දක්ෂ ක්‍රමය කියලා දෙනවා. ඊට පස්සේ පංචේන්ද්‍රිය පංච බල එතකොට බොජ්ජංග හතයි ආර්ය අෂ්ටාංග අටයි ආයුධ කට්ටල හතක් තියෙනවා. මේ හතේ මේ ව්‍යායාමයේ කියන වීරිය කියන චෛතසිකේ නව පොලක සඳහන්. මේක තමයි සත්‍තිස් බෝධිපාක්ෂ ධර්ම වල වැඩියෙන්ම සර්වචනාංශේ නම අඬ ගහන චෛතසිකේ. ඒ නිසා අපිට කවදාවත් උගුරට හොරා බෙහෙත් බොන්න බෑ. වෑයමෙන්මයි මේකට යන්න වෙන්නේ. ඒකට උත්සාහ කරන කෙනා ජය ගන්න. මේකට අපේ සිංහලයේ කියන අතහෙලවුවක් කටහෙලවන්න පුළුවන් කියලා. හැබැයි මේ දේශනා මාලාව ඇතුළතදී මට සිද්ධ වෙනවා මේ විදිහට ඊටාම ලොකු වෑයමකින් ලොකු ධෛර්යයකින් ලොකු මෙහෙයුමකින් පටන් ගන්න මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම අන්තිමට යනකොට يعني ඵලයට කිට්ටු කරන යනකොට ඉබේ කරන වැඩක් වඩටපත් වෙනවා. විශාල වෑයමකින් මෙහෙයුමකින් පටන් ගන්න දේ අන්තිමට ඉබේ කරන තැනක් වඩටපත් වෙනකොට පටන් ගන්නකොට තියෙන වීර්ය ශක්තියත් මැදදී යොදන වීර්ය ශක්තියත් අවසානයේදී වීරිය ශක්තියත් බලනකොට ඒකේ පුදුමාකාර විපරිණාමයක් තියෙනවා. පුදුමාකාර පෙරලියක් තියෙනවා. පුදුමාකාර වෙනස් බවට පත්වීමක් තියෙනවා. ඒක නිසා අපිට ලොකු වෑයමක් ලොකු මේ ආයෝජනයක් කරන්න වෙන්නේ වීර්ය සම්බන්ධයෙන් ආරම්භයේදී තමයි. ආරම්භයේදී ගන්න වීර්යයට සරුවචනංශය දන්නේ ආරම්භ ධාතු කියලා. නැත්නම් ආරද්ධ විරිය කියලා. වීර්යය තියෙනවා කොටස් තුනක්. පළවෙනි එක ආරම්භ ධාතු ආරද්ධ විරිය කියලා සඳහන් කරනවා. ඒ ආරම්භ ධාතුව සඳහා ආරද්ධ විරිය සඳහා විශාල අපකැපවීමක් කරනවා. අපි ඉන්නේ ආරම්භ ධාතු ආරද්ධ විරිය කියන එක අපි පර්යංක භාවනාවට යොදලා බැලුවොත් එහෙම නැත්නම් කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ කියලා බැලුවොත් භාවනා කරන්න පටන් අරගන්න කෙනා ඒ පරියන්කයට යන්න ඉස්සර වෙලා කොච්චර අපකැප වීම කරනවද කියනවනම් දැන් මේ වගේ පිරිසක් ගත්තොත් තමන්ගේ සියලු ඥාති පරිවර්තේ නෑ පිළිවෙත අතහැරලා දානවා. භෝග පරිවර්තේ අතහැරලා දානවා. උපේපු දේවල් ඔක්කොම අතහැරලා දාලා ඒ අර මේ සූදානම් වෙනවා. ඒක liverලා සීලයක් සමාදන් වෙනවා. ඒක liverලා තමන් කවුරු හරි දෙන කන දෙයක් දෙන දෙයක් අම්බල දෙන දෙයක් කාලා මේකට ලෑස්ති වෙන්න හිත අලුත් කරගන්න මෙතෙක් ජීවිතේ අපි නොකරපු සෑම පරිත්‍යාගයක්ම කරනවා. මේක අපි ලොකු සද්ධාවකින් කරනවා ලොකු ආධ්‍යාත්මිකකින් කරනවා මේ සේරම කරන්නේ අර මේ පළවෙනියෙන්ම අවුලුවා ගැනීම සඳහා ආරම්භ කර ගැනීම සඳහා ඉතින් ඒක නිසා එවැනි වෑයමකට එවැනි මේ ආධ්‍යාත්ම ජීවිතයක් අවුලුවා ගැනීමට ගන්නා වූ ඒ ප්‍රයත්නය ගන්න කෙනාගේ කැපවීම මේ මුළු ලෝකේ මොනම දෙයක් කරන කැපකිරීමකටත් වැඩිය වැඩියි අපි මෙච්චර වෙන මොනම දෙයකටත් කැප කරන්නේ ඒ කැප කරන්නේ නැතුව කරන්න ගියොත් මේ වෑයම ගන්න බෑ. හිත අලුත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම කරලිවල අපි විවේක ස්ථානට ගිහිල්ලා වාඩි වුණා කියලා හිතමු. විවේක ස්ථානට ගිහිල්ලා වාඩි වෙච්චාම අපි කය කායික විවේකේ ලබලා දෙනවා. කයට අවශ්‍ය වේ හොඳ කොට ඇකුඩ වාඩිලා සමබර වෙලා නිශ්ශබ්ද තැනකට ගිහිල්ලා හත් දෙකක් වහගන්න. එතෙන්ද එතෙන් ගියාට පස්සේ අපිට කරන්න බලන් අනුග්‍රහය කරලා තියෙනවා. නමුත් මේ පිරිස දන්නවා දැන් දවසක් විතර අඩු ගානේ භාවනා කරපු නිසා එහෙම ඇස් දෙක වහගත්ත පළියට සතියේ ඉන්නේ නැහැ. ඇස් දෙක වහගත්ත පළියට සමාධියේ ඉන්නේත් නැහැ. අර කායික ක්‍රියා පිහිටමු හිතලා පතලා නොකරන අදිෂ්ඨාන කරගෙන කය හොල්ලන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා හිතමු. ඒ වගේම වාචසික ක්‍රියා වශයෙන් කතා නොකර ඉන්න පුළුවන්. ඉස්වචනත් නැහැ, බොරුත් නැහැ, කේලමකුත් නැහැ, පරසවචනත් නැහැ. මෙන්න මේ දෙක නතර කරපු ගමන් කායික වාසික ක්‍රියා නතරකරනද ගන්න එක නෙමෙයි පරියංග බහනට යනවයි කියන්නේ. ඉඳපු ගමම එකපාරටම මේ වගේ නියෝජිතය නීවරණ ධර්ම වශයෙන් පැනවන්නේ. ගොජ දාන්න පටන් ගන්නවා. අර ගලන ගඟක් හරස් කරලා වැලිකොට්ට ටිකක් ගැහුවොත් ගඟ කිපෙන්නසේ එකපාරටම ඇස් දෙක වහගෙනම එකඟ කරන්න හදනකොටම ඒ කාමයාගේ द्वේෂයේ තියෙන සක්‍රීය භාවය ක්‍රියාකාරීව තිබුණ දේ අපි වළක්වුවට ඇතුලෙන් ගොජ දාන්න පටන් ගන්න එක තමයි අපිට වෑයමේ දෙවෙනි අවස්ථාව වශයෙන් පේන්නේ මේ නීවරණ ධර්මත් එක්ක අපි ඇත්ත එක වහගත්තට පස්සේ හිතට මතුවෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා ප්‍රසිද්ධව තියෙන මේ නීවරණ ධර්ම ටික මතුනට පස්සේ තමයි අපි භාවනාවේදී බොහෝම වැදගත් කිරිදුර්ග මාර්ගයකට වැටෙනවා. එතෙන්දී ඕන කරන වෑයම අර වගේ ඥාතිංගෙන් වෙන්වීම, වස්තුයෙන් වෙන්වීම, සීලක පිහිටිල්ල වගේ කරලා හරියන්නේ නැහැ. අටටදී බොහොම සූක්ෂමව කරන්න වෙනවා. මෙන්න මේකට මේ ටික තමයි ඇත්තම කමටහන වෙන්නේ. මේකම තමයි ධර්ම සාකච්ඡාව වෙන්නේ. මේකම තමයි විශේෂයෙන්ම ධර්ම දේශනාවක භාවනා යෝගාවචරයේ දැනගන්න කැමති වෙන කොටස. මට මතකයි අපි අර ඊයේ පෙරදා පිරිසක් එක්ක කතා කරන වෙලාවේදී ඒ දේශනාවෙන් පස්සේ ප්‍රශ්න අහනකොට ඒක අම්මා කෙනෙක් ඇහුවා කොහෙන්ද ස්වාංශ මේක පටන් ගන්න මේකට අවතීර්ණ වෙන්නේ කොහොමද භාවනාවට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා ඉතින් ඒ කියන්නේ මෙතන ලොකු රහසක් ඇති මේකේ ලොකු මේ গুপ্ত දෙයක් ඇති කොහොමද කරන්නේ කියලා. නමුත් අපි මේක උපදේශ පන්තියේදී මතක් කරලා දුන්න විදිහට යම් වෙලාවක Taman වාඩි වෙලා පරියංග භාවනාවක් ගැන මම මේ කතා කරන්නේ වාඩි වෙලා කයෙන් මොනම ක්‍රියාවක්වත් නොකරන ගන්න අදිෂ්ඨානයක් වචනයෙන් මොනම දෙයක්වත් නොකරන ගන්න අදිෂ්ඨානයේ මත ඒ යෝගාවචරයට සිද්ධ වෙනවා හිත පිට යනවද ඇතුළට එනවද කියන දෙක තීන්දුව කරන්න. මෙහෙම ප්‍රයත්නයක් නොකරන හැම වෙලාවෙම අපි දල වශයෙන් පිළිගන්නවා හිත පිට ගිහිල්ලා. හිත නන්නත්තරයි හිත බාහිරයි. දැන් අපි කායික ක්‍රියා වාචසික ක්‍රියා නතර කරලා සීලේ උත්කෘෂ්ඨ මට්ටම කියලා මේකට කියනවා. හිතට ඇතුළට එන්න ආරාධනා කරනවා. හිත ඇතුළට එන්න සුදුසු පරිසරය සකස් කළ දෙනවා. හිතට යාපු වෙනවා. වැඳලා කියනවා අනේ gedare එන්නේ ඒ gedare එන්න කිව්වට ඒ කෙනා කැමති වුණාට හිතේ එහෙම කීකරු වෙන ගතියක් නැහැ. එකක් අර විදිහේ සද්ද කලක බාධා වේදනා බාධා හිතවිලි බාධා නිසා පිට යනවා. අපි හිතමු අපි දවස් දෙක තුනක් උත්සාහ කළා හරි ඊට ඇතුළට ගත්තයි කියලා හිත. ඊට වර්තමාන මොහොතේ Taman ඉඳගෙන ඉන්න ඉරියව බලන්න හිටියයි කියලා. ආහනේ ඉන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට මේ හිත ගේ ඇතුලේ නතර කරගෙන ඉන්න ගේ ඇතුලට වැඩි කමනාපයක් ඇති කරගන්න හරියට පොඩි දරුවෙක් යාළු කරගෙන ඉන්නවා වගේ පුදුමාකාර ප්‍රයත්න රාශියක් කරන්න වෙනවා අර හිත අභ්‍යන්තරාවරණේ අන්තරාවර්තයක් ඇති කරගන්න. ඇතුළට කරගන්න. මෙන්න මේ සඳහා හිත මනාප හිත රුචිතනක් ඇති කරගන්න එකට තමයි මේ කර්මස්ථාන කියන වචනේ පාවිච්චි කරන්නේ. කර්මස්ථාන කියලා කියන්නේ වැඩපොළ කියන එක. කර්මය වැඩ කරන ස්ථානි. වැඩපොළ. ඉතින් අපි රසාවක් කරනකොට වැඩ පොලක් තියෙනවා, කම්මල් කාරක කම්මල තියෙනවා. අන්න වගේ මේ කර්මස්ථානයේ සකස් කරන එක කවදාකවත් අරුචි අමනාප දෙයක් වෙන්න දෙන්න එපා. කර්මස්ථානයේ හැම වෙලාවෙම ප්‍රියමනාප වෙන්න ඕනේ. අරුචි අමනාප දෙයක් මේ කිටි ක්‍රම, ඉක්මන් ක්‍රම, හදිසි ක්‍රම කියලා කොයි දේ කරන්න ගියත් කටුකොහලක් වෙනවා. ඒ නිසා භාවනාවට වාඩි වුණාට පස්සේ ඒ යෝගාවචරයා පළවෙනියෙන් කරන්න තියෙන්නේ මොන්නම දෙයක්වත් හඳුරලා දෙන්නේ නැතුව කායික වාචික ක්‍රියා නතර කරලා සමබරව සහැල්ලුව ඉඳලා හිත ලේසියෙන් ගන්න දේ මොකද්ද කියලා අල්ලගන්න එක තමයි. කවදාකවත් එපා මේකට මොනවද දාන්න. අන්න එතනදී මේ සම්මා වායාමයේ හරි යහපත් වෑයම ඊ타ත්ම වැදගත් වෙනවා. මේකෙදී හුඟ දෙනෙක් ඒක කර්මස්ථානාචාර්යවරයෙක්ගෙන් ගුරුවරයෙක්ගෙන් බලාපොරොත්තු බුදුජානනාංශ කියන ඒකට මට කරන්න දෙයක් නැහැ. හොඳට පట్టලව වාඩිලා සෝසී වාඩි වෙලා සමබරව වාඩි වෙලා හිත ස්වභාවයෙන් ගන්නෙ මොකද්ද කියන එක බලන්න තරමට මේ කයට මෛත්‍රී කරන්න. සතියට ගරු කරන්න මේ සඳහා ඒ යෝගාවචරයාට පිටින් උදව්වක් නැහැ. තමන්ම ඊදිලා බලන්න හිටියොත් සරුවචනාංශේ යෝජනාවක් වශයෙන් ගේනවා. නැත්තම් සරුවචනාංශේ මේකට නාම යෝජනාවක් ඉදිරිපත් කරනවා මේ ප්‍රාණී මේ පැවැත්ම මේ ඉන්නවා කියන එක තමයි හිතට වැඩ ඔක්කොම නතර වෙච්චාම ගිහිලා හිත තැම්පත් වෙන තැන. මේකට ප්‍රාණයාමයේ කියලා කියනවා නැත්නම් ආනාපානයි කියලා කියනවා. යම්ම වෙන බාහිර මොනවාරි තිබුණොත් කවදාකවත් ඒකට එන්නේ අතරමඟ නතර වෙනවා. හොඳටම මන්දි මිදෙන්න දුන්නොත් හිතට හිත ගිහිලා නතර වෙන්නේ ඔන්නෝයි කියන ප්‍රාණයාමේ ආශාස ප්‍රසවාසී. නමුත් ඒකවත් කවදාකවත් නරකයි ආයාසෙන් අඳුරලා දෙන්නේ. ඒක නිසා අද දවල් අපි ධර්ම සාකච්ඡාවේදී ගත්තා භවනා කළ හුරු කෙනෙකුට නම් නැත්නම් පෙර ඉඳගෙන ආපු හොඳ භාවනාවේ පුරුදු තියෙන කෙනෙකුට නැත්නම් මේ ජීවිතේ හොඳට භාවනා කරපු කෙනෙකුට නම් ඉඳගත්තර පස්සේ කිසිම කර්මස්ථානයක පිහිටක් නැතුව කිසිම අරමුණක නිමිත්තක පිටක් නැතුව හොඳට හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. එහෙම වෙනවනම් බොහොම හොඳයි. නොවෙනවනම් නීවරණ මතුවෙනවනම් තමයි අපිට වාංගුවට වගේ උදාසීන අරමුණක් උදාසීන කර්මස්ථානයක් ਸਰවචනanse යෝජනා කරලා තියෙනවා. ආන්නේ කර්මස්ථානීය මට ගැලපෙන්නේ මේකයි කියලා තෝරගන්න නැතුව භාවනා කළ අවුරුදු 16 17 ගත වෙච්ච අය මම දැකලා තියෙනවා. Tamanට නිසි, Tamanට සප්පාය, තමන්ට ප්‍රයෝජනවත් කර්මස්ථානේ මේකද කියලා දන්නේ නැතුව ලෝකේ තියෙන ඔක්කොම කර්මස්ථාන කරලා. හැබැයි කොයි එකද තමන්ට ගමනට නිසි දෙය කියලා දන්නේ නැහැ. ඒ මොකද ඒවා එකක්වත් කරලා තියෙන ප්‍රයෝජනේ සලකලා නෙමෙයි. ලෝකේ තියෙනවට කරලා තියෙන. එහෙම කෙරුවොත් කාලීනාස්ති වීමක් වෙනවා. ඒක මිච්ඡා වායාමයට වැටෙනවා. ඒක නිසා යෝගාවචරයා ඒකින් වෙන කාලයේ නාස්ති කිරීම නැති කිරීමට යහ කර්ම වීරියක් සම්මා වායාමයක් ඇති කරගන්න හැමදාම ආධුනිකයෙක් විදිහට වාඩි වෙන්න කියනවා. කවදාකවත් නරකයි ඊයේ දැනුම පාවිච්චි කරන්න. ඒ නිසා වාඩි වෙලා බලන්න ඕනේ මේ ඉන්නකොට හිත ස්වභාවයෙන් කොතෙන්ද යන්නේ කියලා. නීවරණ වලට යනවා නම් ඒක වෙනම කතාවක්. නමුත් නීවරණ නැති වෙලාවක ඉති කලස් වෙන වෙලාවක සතියෙන් ඉන්නකොට කොතෙන්ද යන්නේ කියලා දැනගන්නවා දැනගන්නේ මෙන්න මේකයි කියන කාරණාව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේ අධිකාරී ශක්තිය දීලා නැහැ. ශාරිපුත්‍ර සාන්තේ තමන්ගේ හොඳම ගෝලී. ඒ කියන්නේ මාස 6ක් කමටහන් දීලා හොඳටම විශ්වාසයි මේ මනසට නිවන් දකින්න පින් තියෙනවා. කමටහන් දෙනවා දෙනවා අල්ලන්නේ මේ මනුස්සයත් බොහොම කීකරුයි. පස්සේ සරුවචන් වහන්සේ ළඟට අනගාන ගිහිල්ලා කියනවා සාංශ මේ මේ කුලදරුවෙක් දක්ෂයි නමුත් මම කමටහන අල්ලන්නේ නැහැ කියලා. එතකොට සරුවචන් වහන්සේ ඒ මනුස්සයාගේ අපේක්ෂකයාගේ පෙර ආත්ම දිහා බලලා කල්පනා කරනවා සාරිපුත්‍ර සාංශේ දීලා තියෙන අසුබ කර්මස්ථාන. නමුත් මෙයාගේ හිත సౌందర్యාත්මක පැත්තට පුහුණු කරපු කෙනෙක්. ආත්ම 500ක් විතර ලස්සනට කැටයන් කොටලා රත්තරන් වැඩ කරපු කෙනෙක්. ඉතියාට අසුබේ කොහොමඩක්වත් අල්ලන්නේ. දෙක තියෙන අපුල తত্ত্বය අසුබ తত্ত্বය අල්ලන්නේ. සාරිපුත්‍ර සාංශේ පිළිබඳ ගෞරවය තියෙනවා කමට අහනක් කැමැති ඉඳගත්තට අල්ලන්නේ. ඒ නිසා සරුවචනංශේ කරන්නේ සාරිපුත්‍ර සාන්තිට කියන ගිල්ල කියනවා ගිහිල්ලා ඇඳවට එන්නේ කියලා ගෝලයා තියලා යන්නේ. ඒකල ජේතවනාරාමයේ පැත්තක ලස්සන විලක් මවලා ඒ විල මැද සමමිතිකව ලස්සනට හදපු රත්තරන් නිලුමක් මවලා කියන ඕක දිහා බලන්නේ. අර මනුස්සගේ හිත ඉබේම ඒකට ආකර්ෂණීය ශක්තියක් වෙනවා කවදාවත් දැකලා නැහැ. මිච්ඡර සමමිතිකව ලස්සනට හදපු නිලුමක්. එනිසා ඒකේ හැම අංග ප්‍රත්‍යංගයක්ම හැම ව්‍යංජන අනුව්‍යංජනයක්ම හැම දෙයක්ම මේක දිහා ඉතාමත්ම අර ශිල්පයේ තිබිච්ච ආකර්ෂණ ශක්තිය මේක දිහාම බලනකොට යා ඒකට කාන්දම් බලය වගේ අල්ලනවා. ਸਰවතනසේ ඒ බව දැනගෙන දැන් කමටහන ගත්තනේ හිත අල්ලගත්තට පස්සේ ක්‍රමයෙන් ස්වභාවික මලක් විදියට අර රත්තරන් නිලුම පර වෙන්න ඇද වෙනවා, රැලි ගහනවා, හැලෙනවා, අරක හැම අර ලස්සන සමමිතිකත්වයේ බලන හිටපු අර යෝගාවචරයට මේක හැලෙන හැටි පෙති හැලෙන හැටි බලනකොට හැම එකකින්ම සැලීමක් එන්න පටන් ගන්නවා හැම එකකින්ම පේන්න පටන් ගන්නවා මේක ඉවර වෙන හැටි අන්න එතෙන්ද ගියාට පස්සේ අසුබ කර්මස්ථානේ දාන අනිච්චත්වය වැඩි වෙලා යන්නේ ඉස්සලා රහත් වෙන එතෙන්ද නිකන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ගමටහන් ගත්තට මේ අවශ්‍ය වෙලාවට මේ විදිහට හරිත හිත යදවීමේ ශක්තිය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සර්වචනාංශයට තිබුණ මේ ශක්තියට අපි කියන්නේ ආශයනුසේ ඥානයි කියලා. ඒක එකනා ගෙනාපු රුචි අරුචිකාන්තික කර්ම ශක්තිය දන්නවා. ඉතින් ඒ නිසා සර්වචනාංශයේ පිරුණම් පෑවට පස්සේ අඬලා තියෙන්නේ ඇහැ අඳ වුණා කියලා අඬලා තියෙනවා. තව කෙනෙකුගේ ආශයනුසේ බල බලලා කමට අහනක් දෙන්න තිබුණු එකම ඇහැ අන්ධ වුණා. ඊට පස්සේ ඒක කොහෙන්වත් ගන්න බෑ. නමුත් මේ බණ අහලා ධර්ම සාකච්ඡා කරලා තමන් තමන්ගේ අත්දැකීම්නුත් අරගෙන තමන්ට සිද්ධ වෙනවා තමන්ගේ හැදියුණු කරගන්න මට ගැළපෙන්නේ මොන කර්මස්ථානද කියලා දැනගන්න. ආන්නේ සඳහා තියෙන ලේසිම එමණතං ඥානාන්විතම දේ තමයි අර විදියට හොඳට පట్టල වාඩි වෙලා සද්දකින් වේදනාවකින් හිතවිල්ලකින් හිත කලබල නැතිව ඉන්න වෙලාවේ මොනවද Tamanට දැනෙන්නේ මොනවද Tamanට වැටහෙන්නේ කොතනද හිත තියෙන්නේ කියලා සාධාරණව සාවධානව බලන්න. ආන්නේ ඒ දේ ගුරුවරයාට කියන්න පුළුවන් නම් ගුරුවරයාට උදව් කරතයි. එහෙම නැතුව මම අනිච්චන් දුක්ඛං අනන්තම් භාවනා කරන්න හදනවා මම අසුව බලනවා මම බුද්ධ අනුසතිය වඩනවා මම මෛත්‍රී භාවනා කරනවා කියලා මොනවා දැම්ම ඒක නොගැලපෙන එකක් වෙන්න ඉඩ තියෙනවා. අර ස්වභාවයෙන් එන එක අල්ල ගන්නවයි කියන එකට ඒකයි මම කිව්වේ මම දැකලා තියෙන අවුරුදු 16 17 භාවනා කරලා තියෙනවා තාම Tamanට ගැළපෙන දේ මේකයි කියලා හිතා ගන්න දන්නේ අසරණයි වෙන කරන්න දෙයක් නැහැ මේක අපි සාකච්ඡා කරලම මේක අපි අහලම තේරුම් අරගන්න ඕනේ හිතට කැමැති දේ තෝරගන්න දෙන එකයි කරන්නේ ඉතින් මේක සම්බන්ධයේදී මේ නිවන දක්වාම යන්න තියෙන භාවනා ක්‍රමය තමයි මේ ආනාපාන සති භාවනාව. මේක තමයි සතිපත්තහනේ තියෙන්නේ මේක තමයි විසුද්ධි මාර්ගයේ තියෙන්නේ. ඔය බුරුමේ මහසී ස්වාමීන් වහන්සේ දැක්කා ගිහියන්න භාවනා හඳුල්ලා දෙනකොට ඒ ආනාපානේ වගේ සියුම් අරමුණකට බස්සගන්න පුළුවන් වෙන්නේ ඊටාම සුළු පිරිසකට කියලා. මොකද යත්තන්ගේ හිත බොහොම කලබල වෙනවා පැවිදි වෙලා අරණ්‍ය ගත වෙලා පුහුණු කරලා නැති නිසා ඒ ස්වාමීන් වහන්සේ මේ වාතය නිසාම වායෝ පොට්ටබ්බ ධාතුව නිසාම ඇතිකරන අර උදරයේ පිම්බීම හැකිලීමත් මේ වාගෙම සම්මත වැඩ ගන්න පුළුවන් භාවනාවක් විදිහට ඉදිරිපත් කරා. ඒකෙදී මම පේන විදිහට ප්‍රයත්නයේ උනේ අබෞද්ධ කෙනෙකුට හෝ ජීව ඉඳගෙන භාවනා කරන කෙනෙකුට අර ආනාපානට වැඩිය ප්‍රකට ප්‍රසිද්ධ අරමුණක් ඉදිරිපත් කරනවා. බටහිර පැත්තෙන් මෑතකදී ඇතිවෙච්ච භාවනා ජීවන ගැන කතා කරනකොට උගදෙනෙක් කියනවා මෙන්න මේ මහසීසාඩෝ මේ හඳුනාගත්ත ක්‍රමය තාමත්ම වැදගත් වුණා බුද්ධ ජාතියෙන් පස්සේ ලෝකෙට භාවනාව අලුත් කරලා දෙන්න. ඔක්කොමලා ආනාපානීයම කළ යුතුයි කියලා කිව්වනම් සෑහෙන ගාණක් බලාපොරොත්තු අතහැරලා වැහැලෙනවා. ඒ නිසා මම ගුරුමේ ඉන්න කාලේ මම ඕක කරා. يعني පිබි මෑකිලින් භාවනා කරා. හැබැයි මම ඒකට විරුද්ධව කෙරුවේ. මොකද මම හුඟක් පුරුදු කරලා තිබුණේ ආනාපාන. ඉතින් ඒ ගියාට පස්සේ ඒ ශාංශලා ඉතාම බලපෑම් කරා මට අනිවාර්යයෙන්ම මේ පිම්බි මැකිලිම කරන්න ඕනේ කියලා මම මාස 18ක් විතර නාස්ති වුණා මගේ. මොකද මගේ හිත විරුද්ධයි ඒකට. මොකද ආනාපානෙ මට අහුවෙන නිසා. නමුත් මම ඊට පස්සේ කරන්න දෙයක් නැතිකමට හිත හදාන කරනකොට ඒකත් අල්ලගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මෙහි ආවට පස්සේ මට තේරුණා ආනාපානය හෝ පිම්බීම හැකිලිම කියලා මොනම දෙයකටත් යොදවන්න එපා. හිතට ඉඩ දෙන්න කැමැති දේ තෝරගන්න. ඒක නිසා හොඳට කරන්න තියෙන සක්මන් කරලා ඉල හොඳට පට්ටල වාඩි වෙලා හොඳට බලාගෙන ඉන්න ඕනේ හිතට මොනවත් දැම්මේ නැත්තම් වේදනාවක් නැත්තම් හිතවිල්ලක් නැත්තම් සද්දයක් නැත්තම් හිත කොහෙද තියෙන්නේ කියලා මොනවා හරි දැම්මොත් හිත ඒක නිදහසට කාරණාවක් කරන ඒක මත තර්ක කොට ගණන් ගණන් අවුලක් අවුල් කරගන්න. ඒ නිසා ස්වභාවයෙන් මේ දේ අල්ලා ගන්න පුළුවන්කම තියෙනවනම් මම හිතනවා එවැනි කෙනෙක්ගේ ව්‍යායාමය එවැනි කෙනෙක්ගේ වීරිය නැතිනාස්ති වෙන්නේ ඉදිරියක් බලන්න. කෘත්‍රිම දෙයක් දැම්මොත් තමයි ඒ කරන ප්‍රයත්නේ අසාර්ථක වීම හරහා වෑයම අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක මේ භාවනා කරලා පරියන්කේකදී මේ සම්මා වායාමය ගැන කතා කරනකොට මම නිදර්ශනයක් වශයෙන් කියන්නේ ඉස්සර කාලේ අපේ ගෙවල් වල තිබ්බ පොඩි එකෙක් ඉපදිච්චාම ඉඳුල් කට ගන්න දවස කියලා එකක්. ඉඳුල් කට ගන්න දවසට පොඩි එකෙක් කැපති හැමදේම වටේට දාලා පොඩි එකා මැදින් තියෙනවා. ආශකරන සෙල්ලම් බඩුයි කෑමයි පාට පෙට්ටියකුයි පොත්පත් කියලා මැදින් තියෙනවා ගන්නෙ මොකද්ද කියලා බලන්න. ඉතින් ඒකෙන් අම්මලා තාත්තලා හිතා ගන්නවා මෙයාගේ මේ අනාගතයේ අණුව තමයි මේ තේරීම කරන්න කියලා. අන්න ඒ වගේ ඒ වෙලාවේදී පොඩි එකෙක් කැමති වෙයි කියලා හිතන සෑම දෙයක්ම කියලා පොඩි කාට ඒක තෝරන්න අරිනවනේ. ආන්න මේ වගේ හිතට ඉඩ දෙන්න ඕනේ. Tamanට දුරදිග යන්න පුළුවන් යාදෙන කර්මස්ථානේ මොකද්ද කියලා අල්ලගන්න. මම හිතනවා මේක භාවනා ජීවිතයේ ඉතාමත්ම වැදගත් සම්දිස්ථානයක්. ඒක පටලවා ගත්තොත් පටලවා ගත්තට පස්සේ දිගටම ඒ පටලවා ගත්ත ඉර දිගේ තමයි දුවන්නේ. ඒක නිසා කවදාකවත් පමාණෑ මේ පරිශ්‍රණය සඳහා. මෙතන ඇති සමාලලට වෙන වෙන භාවනා කරපු ඇත්තෝ, නැත්නම් ආනාපානෙ වුණත් විවිධ ක්‍රම වලට ගිය ඇත්තෝ නමුත් මේ යහපත් පටන් ගැනීමක්, නිර්වද්‍ය පටන් ගැනීමක් කවදාකවත් පමා නැහැ. නිසා හොඳට වාඩි වෙලා පట్టල කරගෙන, කයට මෛත්‍රී කරගෙන සතියට ආරාධනා කරලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. මොකද්ද වැටෙන්නේ කියලා. ඒක කාටවත් කියලා දෙන්නත් බෑ. හැබැයි වැටෙන්නේ මේකයි කියලා දන්න කෙනෙකුට කිව්වොත්, කමටහන් සුද්ධ කරන්න ගියොත් ඒකට අත් උදව්වක් දෙන්න පුළුවන්. ඉතින් ඒක තමන්ගේ වගකීමේ තියෙන. අපි දැන් හිතමු යම් ආකාරයක දැන් මේ කතාව දිගට එකම දේ කියන්නේ නැතුව ඉස්සරහට යන්න සඳහා යම් කිසි කෙනෙකුට නිදර්ශනයක් වශයෙන් ආනාපානිය අහුණයි කියන හිත හොඳටම තැම්පත් වෙනකොට කය පවත්වාගෙන යාම සඳහා නැතුවම බැරි අත්‍යවශ්‍ය අඩුම කෘත්‍යය තමයි ආශ්වාස ප්‍රශ්වාස. මේකට හිත ගියයි කියලා. ඒ වෙලාවේදී යෝගාවචරය දන්නවනම් ආනාපානයේ හිත පවතින තාකල් කිසිම ක්ලේශයක් නැහැ කියලා. එහෙනම් එයාට තියෙන එකම මුළු ජීවිතය සඳහාම කරන්න වෙන්නේ එකයි මම මේ හිත ආනාපානයත් එක්ක තියන්න පුළුවන් තරම් තියන්න. පිට ගියක කරන්න දෙයක් නැහැ. පිට යන එක කෙලෙස් වල වැඩි. මම කරන්න ඕනේ නැවත නැවතත් ඒ ආනාපානීයම තැම්පත් කරන එකයි කියලා දැනගත්තොත් ඒ යෝගාවචරයට පරියංකේදී මානසිකාරය පැවැත්විය යුත්තේ තමන් කල යුත්තේ අනුග්‍රහ කල යුත්තේ මොකද්ද කියලා එච්චර පටලවිල්ලක් එන්නේ. ඒකෙන් අදහස් කරන්නේ ඒක දැනගත්ත පමණින් ආනාපාන ඉස්සරහට එනවා ඒකම තියන්න පුළුවන් ගතිය. කොච්චර දෝ හිතවිලි එනවා. කොච්චර දෝ වේදනාව එනවා. කොච්චර දෝ සද්ද එනවා. නමුත් ලදලද අවස්ථාවේ ඒ ආනාපානට තියෙන තියෙන චිත්තක්ෂණයේ ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ සංසාරේ පුරාවට බැඳිච්ච මෝහ පටල. සේරම කපල යනවා එක ආස්වාසයකට හිත පීටපු ගමන. ආස්වාසයේ වෙලාවේදී ආස්වාසයේ බව දන්නවනම් ඒ වෙලාවේදී මේන ආස්වාසයට ආශා කරනවා කියලා දෙයක් හිතට එන්නේ මේ ආන ආශාසයේ මම දන්නවා ආශාසරන්ට ආශාවක් ඇති වෙනවා කියලා දෙයක් එන්නේ නැහැ. ද්වේෂයක් එන්නේත් නැහැ. මේක ප්‍රසවාසයද නැද්ද කියලා කලකොල කලකොල භාවයකුත් නැහැ. ඒ නිසා ආස්වාසය ආස්වාස වශයෙන් දන්න හැම චිත්තක්ෂණයකම රාගය, ద్వේෂය, මෝහය නැහැ. අපි ප්‍රධාන කෙලෙස් තුන නැහැ. ඒ නිසා යෝගාවචරයට තියෙන්නේ හැකි පමණින් ඒ ක්ෂණ සම්පatti උපේන එකයි එනේන ආස්වාසයත් එක්ක එනේන ප්‍රසවාසයත් එක්ක මූණට මූණ දාලා ඉන්න එකයි. ඒ නිසා අර මුලින්ම ඇති කරගත්ත මේ පිරිසුදුකම අඩිය පාදගත් එක නැවත නැවත නැවත කරගෙන යෑමේදී ආචාර්ය પરම්පරාව ගුරුවරු ගොඩාක් උපක්‍රම කියලා දීලා තියෙනවා මෙතෙන්ට එනකන් Tamanට හොඳ ප්‍රයත්නේ සාර්ථක නම් මේක දියුණු කරගන්න. එයින් අදහස් කරන්නේ මොකද්ද? කොච්චර අපි ආනාපානට හිත තියෙන එක නික්ලේශී බව දැනගත්තත්, හිත පිට යාම කෙලස් බව දැනගත්තත්, කෙලස් වලට කිසිම විලිලැජ්ජාවක් නැහැ. කොච්චර දෝ පහර දෙන්න. මේ ලස්සන වැඩපිළිවෙලට කොච්චර දෝ බාධා කරනවා. ඒ බාධාව Tamange දෝෂයක් කියලා ගන්න එපා. හැබැයි බුදුහාමුදුරන්ගේ ශිෂ්‍යෝ නිසා අපිට ඒ සඳහා උපක්‍රම රාශියක් තියෙනවා. අපිට කරන්න තියෙන්නේ බාධා අතරමැත්තේ අර ආස්වාද ප්‍රසවාසත් එක්ක සුහද භාවය, චිත්තු භාවය, ආසන්න භාවය, උච්ඡන්න භාවය වැඩි කර ගැනීමයි. මෙන්න මේකට කියනවා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාමය කියලා. ආරද්ධ වීර්ය නෙවෙයි නැත්තම් ආරම්භ ධාතුනේ මේකට කියනවා පග්ගහිත විරිය කියලා. එහෙම නැත්තම් නෙක්ඛම්ම ධාතු වීර්ය කියලා. දැන් ගත්ත දේ අල්ලගත්ත ආශ්වාස ප්‍රශ්වාසයේ පීටුවගත්ත සතිය අත නෑර පවත්වා ගැනීමේ ශක්තිය. මෙන්න මේ සඳහා තමයි දවල් මේ ධර්ම සාකච්ඡාවේදී මම මතක් කරේ. ඒ අරමුණ මෙනෙහි කිරීම කාමත්ම පොදු බොහෝම සාර්ථක උපක්‍රමයක්. ආශ්වාසයක් කරනට ආශ්වාසය කියනවා ප්‍රශ්වාසයට ප්‍රශ්වාසය කියනවා නැත්නම් හිතින් අරමුණු කරනවා. හිතින් මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරන්න කරන්න කරන්න ආශ්වාස ප්‍රශ්වාසත් එක්ක ඉන්න වෙලාව ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් අර ගන්නකොට යෝගාවචරයට ආශ්වාස ප්‍රශ්වාසී අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග විස්තර වැඩි වැඩියෙන් ඇසුරු කරන්න හම්බ වෙනවා. අන්නේ ඇසුරු කරන ගමන් ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ ඒ පෙන්නන ස්වභාව ලක්ෂණ, ගති ලක්ෂණ, භාව ලක්ෂණ පුළුවන් තරම් උකහා ගැනීම තමයි වීරිය බඳ කොටස කියලා කියන්නේ. අග්ගහිත විරිය කියලා කියන්නේ ආශ්වාසය මේක මම සාමාන්‍යයෙන් ඔය කමඨාන් සුද්ධ කරන වෙලාවට වගේ කියනවනේ කියන්නේ ආශ්වාස වේලාවේදී ඒක ප්‍රශ්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ප්‍රශ්වාස වේලාවේදී ඒක ආශ්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඒක මට ඒ පොට පෑදුනේ මේ ආනපන සති කියන පොත ලියනකොට ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා ආශ්වාසය කරන වෙලාවේදී යෝගාවචරය මේක ආශ්වාසය බව දැනගන්න ඕනේ ඊට අමතරව ඒක ප්‍රශ්වාසය නෙවෙයි කියලා දැනගන්න. මේක සද්දයක් නෙවෙයි කියලා දැනගන්න. මේක වේදනාවක් නෙවෙයි කියලා දැනගන්න. මේක හිතවිල්ලක් නෙවෙයි කියලා. ඒ නිසා ආස්වාසය ආස්වාසය වශයෙන් දැන ගැනීම සූරකම වගේම ඊටදී වීරකමක් තියෙනවනේ මේක ප්‍රසවාසය නෙවෙයි කියලා දැනගන්න. මේක සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි මං ඉන්නේ ආස්වාසය කියලා. එහෙමනම් ඒ යෝගාවචරයට අනිවාර්යයෙන්ම ටික වේලාවක් කරනකොට ආස්වාසයේ ඉන්නකොට ආස්වාසයේ බව දනවන ලකුණත් ප්‍රසවාසයේ ඉන්නකොට ප්‍රසවාසයේ දනවන ලකුණත් වෙන්කොල්ල හඳුනා ගැනීම තමයි ලේසිම ක්‍රමේ මේ පණිවිඩය දෙන්න. ඒකට කියනවා මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක හරියට මෙහෙවීම මේ වීරිය මැද මට්ටම වීරිය කියන පග්ගහිත විරිය කියලා මේකට කියනවා නෙක්ඛම්ම ධාතු වීරිය කියලා කියනවා මේක ඇත්තටම ගණන් ඉගෙන ගන්නවා වගේ චිත්‍ර අඳිනවා වගේ ශිල්පයක් ඉගෙන ගන්නවා වගේ වැඩක් ආස්වාද ප්‍රසවාසයේ ඉස්සලා යාලු කරගන්නවා ඒක නම් තමයි මූල කර්මස්ථානේ බලනවා හැකි තාක් ඇසුරු කරන ගමන් ඒකේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අලගිය මුලගිය සේරම බලන්න. ඒ බලන්න බලන්න දෙකක් සිදෙන. එකක් තමයි ආශාසයෙන් ප්‍රසවාසයෙන් වෙන්කොට දැනගැනීමේ ශක්තිය වැඩි වෙනවා. හිතේ විචක්ෂණය මේකට කියනවා විචාර බුද්ධිය කියලා. ඒ විචාර බුද්ධිය වැඩි වෙනවා. දෙක ආශාස ප්‍රසවාසයට හිත ලං වෙන්න පටන් ගන්නවා. ආශාස ප්‍රසවාසය හිතයි අතර ඉස්සර තියෙන දුරස්ත සම්බන්ධතාවයක් ඇසුර වැඩි වෙලා netතර දීලා බලනකොට මේ දෙක අතර යම් ප්‍රමාණයක කිට්ටු ඇසුරකට එන්න පටන් ගන්නවා. ඒ කිට්ටු ඇසුර නැත්නම් ඇසුරේ කිට්ටු භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඊට සාපේක්ෂව නීවරණ දුරස් වෙනවා. ඈත ඉඳලා ඇසුරු කරන්න පටන් ගත්තොත් අතරමැද නීවරණන්ට ගොඩක් ඉඩ තියෙනවා. ඒ බුරුම ස්වාමීන් වහන්සේ ඒකට කියන්නේ මේ වගේ වහින වෙලාවක අපි මේ වහලේ හොඳට හදලා තිබුණොත් උඩින් එන හුලං උඩින් එන වැස්ස නතර වෙනවා. නමුත් ජනේල් දොරවල් නැල තිබුණොත් හිරිකට ගහනවනේ. අපිට හුලං වැස්ස කියලා. ඒ හුලං වැස්ස නිසා ගෙබිම තෙමෙනවා. එතකොට ඒ හිරිකඩ එන අතුරු ජනේල් වල වැහුවොත් පොළව වියලිව තබා ගන්න පුළුවන්. වැස්සෙන් වෙන හානිය අඩුයි. අනිත් වගේ යෝගාවචරය ආස්වාද ප්‍රසවාසයේ අලගිය මුලගිය බලමින් අංග ප්‍රත්‍යංග බලමින් ව්‍යංජන අනුව්‍යංජන බලමින් ලං වෙලා බලන්න බලන්න අර හිරිකඩ උලකට එන්න තියෙන ඉඩ නැති වෙන්න වගේ හිතත් අරමුණත් අතර තියෙන දුරස්ත භාවයේ සමීප වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒහා සමාන ප්‍රතිශතයකින් නීවරණ කැපෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය එකට එක ප්‍රතිඵල ලබන වෙලාව. අරමුණත් එක්ක ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න නීවරණ අයින් වෙනවා. අරමුණ ගිලිහෙන්න ගිලිහෙන්න නීවරණ ඇවිල්ලා කරදර කරනවා. එතකොට යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මෙතන දක්ෂකමක් තියෙනවා. සූරකමක් තියෙනවා. කළ හැකි අනුග්‍රහයක් තියෙනවා. සමහරකට හරියනවා සමහරකට හරියන්නේ ඒක සම මට්ටමින් පවත්නවා කියන එක ගැන අවශ්‍ය අදාළ වීර්ය සම මට්ටමින් පවත්නවා කියන එක මේ ජීවිතේ කවදාකවත් අපි අත්දකපු නැති අලුත් ශිල්පයක්. අපි හුඟක් වෙලාට කරන්නේ මේ වගේ වෙනකොට ඉක්මන් වෙන්න හදලා අධික වීර්ය නිසා නාස්ති කරනවා නැත්නම් වීර්ය මදි වීමෙන් කුසීත වෙනවා. මේ දෙක නැතුව සමබර කරනවා කියන එක තමයි මේ ශිල්පයේ නිපුණත්වය කියලා කියන්නේ. මේ ශිල්පේ නිපුණත්වය කියලා කියන්නේ ඒ වෙලාවට අදාළ ප්‍රමාණයේ ශක්තිය යොදවලා එන්නේ එන්නේ එන්නේ මේක කිට්ටු කරගන්න. එන්නේ එන්නේ එන්නේ මේක උච්චාරණ කරගන්න එක. ආසන්න කරගන්න එක. ආන්නේ කටයුතු කිරීම සඳහා යෝගාචර දසදහස් වාර වරද්දන සිද්ධ වෙනවා. ඒකට සම්පූර්ණ සමාව තියෙනවා. මේකට කියන්නේ ධර්ම හුරතලයක් කියලා. මේ දේ තමයි අපි මැරෙන්නේ ඉස්සර වෙලා ලෙඩ වෙන්නේ ඉස්සර වෙලා වෙලාව අරගෙන උත්සාහ කරලා බලන්න තියෙන මේ සඳහා පිම්බීම හැකිලිම ගත්තත් ආනාපානිය ගත්තත් කොයි අරමුණ ගත්තත් කමක් නැහැ නමුත් අරමුණ ස්වභාවික එකක් වෙන්න ඕනේ එන්නේ එන්නේ එන්නේ වීරිය නියම ප්‍රමාණයට යොදවන්න පටන් අරගත්තට පස්සේ ඒ වීරියට සාපේක්ෂව සතිය වැඩෙන්න පටන් ගන්නවා ඒක නිසා සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියලා ධර්ම කොට ගහලා තියෙන්නේ යොදන වීරියට සාපේක්ෂව සතිය වැඩෙනවා. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගය යනකොට සම්මා වායාම සම්මා සති කියලා මේ දෙන්න අතර සම්බන්ධතාවය පෙන්වනවා. සම්මා වායාමයට ආසන්න කාරණා වෙන්නේ සම්මා ආජීවය. ඊට පස්සේ වායාමයේ හරිය ගමන් ඒකෙන් උලුප්පල දෙන්නේ සම්මා සතිය. මෙන්න මේ සම්බන්ධතා දකින්නකොට නිකන් රේඩියෝ එක සර්කිට් එක ගලවලා ඒ කැඩිච්ච කෑල්ල මෙන්න මෙතන ගැලවිලා තියෙනවා මේක තියලා පහසුවත් හරි කියලා මුළු සර්කිට් එක තේරෙන්නේ කැඩිච්ච කෑල්ල අහුවෙනවා. එහෙම නැත්නම් වෙන විදුලි උපකරණ නැත්නම් මේ වගේ සර්කිට් එක වැරදිච්ච කැල්ල අහු වෙනවා. ඒකට ලොකු සතුටක් ඇති වෙනවා. මට මේ අන්තර් සම්බන්ධතාව තේරෙනවා කියන්නේ. ඒ වගේ විතරක් නෙවෙයි මේ සතිය වායාමයේ හරි ගිහිලා එතන සතිය එන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරණ මේක විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා. යොද යොදා යොද යොදා ලදලද වෙලාවේ මේක කරන මිසක් කැඩීම වැරදීම පෙරදීම මේකට කරන්න යන්නේ. ඒ කවදාකවත් ඒකට පශ්චාත්තාප වෙලා බෑ නැවත නැවත නැවත යොනකොට අන්න අර අරමුණ රස දැන ගැනීමට මේකට බුරුම ස්වාමීන් වහන්සේ කියන ධර්ම ඕජාව කියන වචනේ ආස්වාසයක් එනකොට ආස්වාසිය එනකොටම ඒ කෙරෙහි විහිදුවන ලද වීඩියකින් යුක්තව බලාන ඉන්නකොට ඒකේ දැකපු ලකුණුත් වෙනදා නොදකපු උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති, සැලෙන ගති ආදී හිතන දේවල් නෙවෙයි අත්දකින්න දේවල් වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා සම්පූර්ණ ඇතරම කියනවා නම් රහත් වෙනකොට වෙන්නේ මොකද්ද මේ හුස්ම ඇතුලේ මුළු ලෝකෙම තියෙන පරිසරයේ තියෙන හැම පටවි ආපෝ තේජෝ හතරෙම නියෝජනයක් මේක ඇතුලේ තියෙනවා ඒ වගේම මේ ආශ්වාසයේ දිහාවට මනාප ගති අමනාප ගති සංඥා සංස්කාර සේරම තියෙනවා ඒ නිසා අපි කරන්නේ මේ මේ හුස්ම නිවන වගේ සලකලා දැන් මුළු සංසාරෙම ඉගෙන ගැනීම බව සලකලා සියලු වැඩ බහා තබලා මතුවෙන හුස්ම තුල 100%ක් සද්ධාවෙන් සම්පූර්ණ මණිකක් මණික් ඉල්ලමක් හොයන කෙනෙක් වගේ මේක ඔක්කොම ලැබෙන ප්‍රත්‍යක්ෂ කළ හැකි දේවල් ගන්න පටන් අරගත්තට පස්සේ ඒ හිතේ අරමුණත් එක්ක පුදුම සමීප වෙනවා ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා ඒ ලංවීම ආරම්භයේදී ඊටාම කෝල ගතිය හරහා කෝඩු ගතිය හරහා හිමීර තමයි සිද්ධ වෙන්නේ. නමුත් පුරුදු කරගෙන යනකොට අන්තිමට වෙලාවක් එනවා හිත විසින්ම වීර්ය වඩ아가න ඒක නිකන් හරියට මේ වාහනයක ක්ලච් එක අල්ලන්නා වගේ වෙන වෙනම කරකෙච්ච දේ සමාන වේගයට යන්න පටන් ගන්නවා. අරමුණ යම් වේගයකින් පටවියාපෝ තේජෝ වායෝ ධාතු ක්‍රියාත්මක වෙනවද? ඒහා සමානව අපේ හිතේ ව්‍යායාමය රත් වීම කෙලස්තාවන වීර්ය ආවට පස්සේ මේ දෙක සමපාත වුණාම එක ගානට වේගෙන් යන කෝච්චි දෙක ඉන්න එක්කෙනෙකුට පේන්නේ අර කෝච්චිය නැත කරනවා. සමාන වේගයෙන් යනවනම් කෝච්චි දෙකම නැත කරනවා වගේ. යම් විදියකට Taman එහා පැත්තේ ඉන්න කෝච්චියේ වේගය අඩු නම් ඒක පස්සට යනවා තේරෙනවා. පස්සට ඇත්තටම පස්සට නෙවෙයි යන්නේ ඉස්සරහට යන්නේ. නමුත් ඇහැට වෙන්නේ එහෙම. ඒ වගේම Taman ඉන්නකොට ඉන්න අල්ලපු පීල් යන කෝච්චියේ වේගෙන් යනවනේ Taman පස්සට යනවා වගේ තේරෙනවා. මෙන්න මේ දේ තේරෙන්න පටන් ගන්නවා භාවනා කරනකොට භාවනාවට යොදන වීරිය ප්‍රමාණය, තාපයේ ප්‍රමාණය, ආතාපයේ යොදනකොට සමහර තැනකදී Taman අරමුණ ඉක්මවල යනවා. අරමුණු වේගය ඉක්මවල යනවා. සමහරට අරමුණු වේගය අඩුවෙන් යනවා. ඒ හැම තැනකදීම ඝර්ෂණයක් වෙනවා. යම් තැනක තියෙනවා වේග දෙක සමබර. ඒක මහ පුදුමාකාර ආධ්‍යාත්මික සුඛයක්. ඒ වගේම සමතුලිත භාවයක්. එහෙම නැත්නම් සංකලනයක් ඒ සංකලනේ කවදාකවත් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයින් ගන්න එකක් නෙවෙයි. මේ ඉඳුරන් ඉක්මවල ගිය තැනකින් ගන්න. මේ එන්නේ වැඩ කරන අරමුණත් මෙනෙහි කරන හිතත් හරිම සමවේගයට වැටෙනවා. එතන තියෙන සතිය, එතන ශ්‍රද්ධාව, එතන තියෙන සමාධිය, එතන තියෙන ප්‍රඥාව යෝගාවචරයට කොහොමඩක්ක සල්ලි දීලා ගන්න බෑ. ඒ වගේ මේක කාටවත් දෙන්න බෑ. මෙන්න මේ දෙක සම වෙන තැනට ආපු දවසේ තමයි යෝගාවචරය ගොඩාක් වෙලාවට ඒ තමන් මේ නැති වුණා අරමුණේ ආලෝකය පහළ වුණා සැහැල්ලුව පහළ වුණා ඒකට ආකර්ෂණය වුණා කියලා ඒ සමතුලිත භාවය ආවට පස්සේ ඒක හරියට කියනවා නම් හරියටම අම්මගේ තනෙට කිරි කට තියලා තනෙන්ම කිරි බොනකොට ඒ දරුවට එන රසය වගේ ධර්මෝජාව එන්න පටන් අර ගන්නවා මේකමයි සරුවච්චන්හන්සිට කරේ මේකමයි සෑම රහසන් වහන්සේම කරේ මේකමයි සෑම ආර්යයන් වහන්සේනමක්ම කරේ උන මට දැන් මේ දෙක සමානව යන්න පටන් ගත්තා කියලා එතෙන්ට යනකම් මේ වෑයම මේ ප්‍රයත්නය කළ යුත්තක් මෙතනින් එහාට කෙරෙන දෙයක් වෙන්න පටන් මෙතනින් එහාට මාය ආයෝජනය කරන දෙයක් නැහැ. මෙතනින් එහාට යන්න අන්නකයි තියෙන්නේ. ඉතින් යෝගාවචරය අර ඉතාල ප්‍රයත්නකින් පටන් ගත්ත වෑයම හොඳට සමතුලිත කරගෙන ඒ ආශ්වාස ප්‍රශ්වාසයත් එක්කම ගානට යොදවගෙන ගිහිල්ලා ඒ ඒ කලාව ඉගෙන ගත්ත දවසේ ඒ ඒ රටාව ඉගෙන ගත්ත දවසේ එතෙන්ට එනකන් තල්ලු කරගෙන යනවා. ගියාට පස්සේ මේක ක්ලච් එක ඇල්ලුවා වගේ ඒ එහෙම නැත්නම් කියනවා නම් ඒ ඒ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රෙට මේක ඇතුළු වුණා වගේ දෙක වේගයේ යනකොට අර වෑයම නතර කරන එකත් විශාල ප්‍රඥාවක්. ඉන් එහාට වෑයම යොදන්න ගියොත් අලි අවුලක් වෙනවා. එතෙන්ට යනකම් තල්ලු කරන්න. තල්ලු කළා මේ දෙක එකිනෙකත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ හිමීට මමයා පසර ගන්නවා. හිමීට මාන්නකාරකම් පසර ගන්නවා. මේකට මේ ක්‍රියාවලියේ තියෙන ආතාවත් පසට අරගෙන ඒ අර සීහිච්ච පෑහිච්ච දේ දිහා බලාගෙන ඉන්නවා කියන එක මම හුඟක් වෙලාට පාවිච්චි කරන්නේ මේ ප්ලේන් එකක් ඕටෝ පයිලට් එකෙන් දානවා කියලා. එතෙන් එනකන් හසුරවන්න ඕන. පයිලට් නැති කැප්ටන් නැති වැඩක් තියෙනවා. ඕනේ නම් ඊට පස්සේ පුළුවන් යන්ත්‍රයට වැඩ බාර දීලා යන්න අරින්න පුළුවන්. ඒ නිසා ඒ ඒ කියන ඒ නියම සංකලනයේ සම්තුලට එනකම් පුරුදු කරපෙන්නනට වීර්ය මට්ටම් තුනක් දක්ව ගන්න පුළුවන්. එතෙන් එන්න පරිසරය සකස් කරන්න කොච්චර කැපකිරීමක් කරන්න ඕනද ඒකත් වීර්යය. ඊට පස්සේ අරමුණ දැපෙන දමා ගන්න. අරමුණත් එක්ක හරියට සීහිලා පෑහිලා යන්න අවශ්‍ය කරන්නා වූ වීර්ය ඒකට කියන්නේ පදමල්ලනේ කියලා. පදමල්ලනේක මැද ප්‍රමාණය වීර්යය. පදමාවට පස්සේ මේකට යන්න දෙන්නේ. ඒ කියන්නේ වීර්ය නොකර ඒකට එහෙමම යන්න දෙන එකට එතකොට ඒ මට්ටම් තුන තේරුම් ගත්තට පස්සේ තේරෙනවා වීර්ය තිබුණත් පාවිච්චි කළ යුතු මාත්‍රාව තැනෙන් තැනට වෙනස්. ඒ මාත්‍රාව අනිත් දවසේ පටන් ගන්නකොටත් විශාල වීර්යයක් යොදලා තමයි පටන් අරගන්නේ. හරියාගෙන එනකොට එතෙන්ට යනකම් තල්ලුව දීලා ඊට පස්සේ ඒකට යන්න අරිනවා. වෙන විදිහකට කියනවනම් දක්ෂ යෝගාවචරය තේරුම් ගන්නවා මේ වීර්ය කියන චෛතසිකයේ පවා හොඳට ලං වෙලා බලන හිටියොත් ඒකේ පරිණාමයක් තියෙනවා. ඒකේ විපරිණාමයක් වෙන හැම පරියන්කේදීම පේනවා මුලදී විශාල ප්‍රයත්නයක් යොදලා මැදදී හරියට පදම අරන් දුන්නට පස්සේ ප්‍රයෝග පටිපස්සම්බනේ කියලා ප්‍රයෝග කරන්නේ නැතුව වීර්ය කරන්නේ නැතුව එහෙම යන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට වීර්ය කරත් වැරදි ඊට ඉස්සලා වීර්ය නොකරත් වැරදි. එචා වීර්ය තිබුණට යෙදිය යුතු මාත්‍රාව ප්‍රමාණය කියන එක එක ක්‍රමයයි අපිට තියෙන්නේ වරද්ද වරද්ද කරනවා. මොන්නම විදියකින්වත් අපි මේ සාකච්ඡා කරනකොට සුතමේ වශයෙන් දැනගත්තට ඒ වරද්ද වරද්ද කිරීම යෝග ජීවිතය කියලා කියනවා භාවනා ජීවිතය කියලා කියනවා ලක්ෂ වාරයක් වර්ධින. නමුත් ඊගාදාශය ආයෙත් පටන් අරගත්තොත් ඉස්සල වැරදුනාට ආයෙ හරියන තැන ඉඩක් තියෙනවා. මෙන්න මේම කරලා කරලා කරලා දවසක ඒ අරමුණට අවශ්‍ය කරන වීර්ය මේ පරියන්කේදී හුඟ දෙනෙක් අල්ලන්නේ පරියන්කේදී අන්තිමට සක්මනේදීත් ඕක අහුවෙන්න පටන් ගන්නවා. සක්මන් කරනකොටත් ගානට ඇවිල්ලා සක්මනේ සක්මන මාර්ගයෙන් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක කවදා හරි තමන් කරන වෘත්තියට එදිනදා ජීවිතයේදී ඒ වැඩේ කරලා මේ හුඟක් වෙලාට වෙන්නේ ඒකාකාරීව තනියම තමන් කරන වැඩවලදී අල්ලගත හැකි ඇඟයි ඒ වැඩේ යන්න පටන් ගන්නවා. යන්න පටන් ගන්නතර පස්සේ වැඩේට යන්න ඇරලා ඒක දිහා බලාගෙන පුරුදු වුණොත් පරියන්කේදී වගේම ධර්ම රසයක්, ශක්මණේදී වගේම ධර්ම රසයක් එදිනදා ජීවිතය ඇති කරගන්න පුළුවන්. ඉතින් මම අද දේශනාවට නිදර්ශන වශයෙන් අත්‍ය ආනාපානී ඒ වගේම පරියංක භාවනාව. ඉතින් මේක විවිධ ක්‍රම වලින් සක්මන් භාවනා හරහා ඉගෙන ගන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් එදිනදා ජීවිතය හරහා අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් බහුතරයක් මේ ධර්මයේ තේරුම් ගන්නේ පරියංකේදී තමයි. නමුත් ඒකෙන් අදහස් කරන්න එපා සීල දෙනාම රහත් වෙන්නේ ඉඳගෙන කියලා. ඕනේ ඉරියව්වකට යන්න. නම් පටන් අර ගන්නකොට ඉඳ ගන්න එක උඟ දෙනකොට ගෝචර වෙනවා. ඒක නිසායි මම මේක නිදර්ශන කෙරුවේ. නමුත් අද දවසේ අපි යොදාගත්ත කාලය මෙතනින් સમાપ્ત වෙන නිසා මම කැමැති මෙතනින් ධර්ම දේශනාව නතර කරන්න. අපි හෙටත් බලාපොරොත්තු වෙමු මේ සම්මා වායාමය යහපත් වෑයම පුලුල් වෑයම නිසා වැරදි වෑයම ජරා ජීර්ණත්වයටපත් වෙලා සම්මා වායාමය ඉදිරිපත් වීම පිළිබඳව තව විස්තර කරන්න තව විස්තර ඉදිරිපත් කරගන්න ඒ තාක්කල් අපි මේ ධර්ම දේශනාවේ සම්බන්ධ වුණා වූ ඒ මූලධර්ම කරුණු අධ්‍යක්ීම් තම තමන් කරගෙන යන වැඩ පිළිවෙලට තව තවත් සම්බන්ධ කරගෙන වැඩි අවදි භාවයකින් යුක්තව වැඩි ප්‍රබුද්ධ භාවයකින් යුක්තව තමන් කරගෙන යන මේ සත්‍යපට්ඨානයේ සාර්ථක වීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන ඒ ප්‍රාර්ථනාවත් එක්කම ධර්ම දේශනාව මෙතනින් නිමා කරනවා